නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඔහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං දාහේති ධාතානං ධම්මානං අත්තං උපපරික්ඛති අත්තං උපපරික්ඛතෝ ධම්මං නිජ්ජානං කමන්ති ධම්ම නිජ්ජානක්ඛත්තියා සති ඡන්தோ ජායති ඡන්ද ජාතෝ උස්සහති උස්සහත්වා තුලේති තුලයිත්වා පදහති පහිතත්තෝ සමානෝ කායේන චේව පරම සච්ඡං සච්චි කරෝති පඤ්ඤායේන නං අතිවිච්ඡ පස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සූත්‍රාන්ත ධර්මයක් ඉදිරිපත් කරගෙන පවත්වාගෙන එන ධර්මදේශනා මාලාවේ අදත් බදාද දවසක ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සංඛි සූත්‍රය. මේක මජ්ක්‍ධිම නිකායේ 95 වෙනි සූත්‍රය වශයෙන් සඳහන් වෙන්නේ අපි අර කලින් ගත්ත තුල්ල වේදාල සූත්‍රය වගේ අත්ත වශයෙන්ම එක පැයකට පිටු කරන්න බැරි තරම් විශාල ධර්ම ඕජාව විශාල සිද්ධි රාශියක් සිද්ධි බහුල වටිනා ධර්මයක්. ඒ නිසා මම හිතුවා කාලේ හැටියට කල්පනා කරලා පඩම් වෙලා තියෙන ධර්ම කොටාසවල තියෙන ගැඹිරත්වය අදාළත්වයක් බලලා මේක දවස් දෙකකට බෙදලා අපි මේ සූත්‍රය ඉදිරිපත් කරගනිමු කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු අද මේ සූත්‍රයෙන් හැකිතාක් තුරට මුල් භාගය ඒ යොදලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන තාලෙට විශේෂයෙන්ම භාවනාවට අදාළ කොටස් ටික අපි ඉදිරිපත් කරගෙන අපි ළඟ දැනට තියෙන මූල ධර්ම දැනුමටත් අපි අල්ලා තියෙන යම් යම් අත්දැකීම් වලට තව රුකුලක් ආධාරයක් ලබා දෙන්නේ. මේ මම සත්‍යහායනා කරන්න යෙදුනේ ඒකේ මඳහතිය දක්වන බොහෝම වටිනා ධර්ම પરම්පරාවක්. ඒ ධර්ම પરම්පරාවෙන් සද්ධාවෙන් පටන් අරගෙන අවසානයේ ඥානයෙන් ඒක විනිවිද දකින්න තන දක්වා මදහක් මට්ටමක භාවනා කරන යෝගාවචරයෙකුට හොඳ අත්තරක් ගමන් මාර්ගයක් පෙර මාර්ගයක් පෙන්වනවා. නමුත් එතෙන් දෙන්නේ ඉස්සෙල්ලා කොහොමද සරුවච්චන් වහන්සේ මෙතෙන්ට එනකන් මේ ඉතිහාසය සකස් කරගත්තේ කියන නිදානෙට හිතේ දෙනකොට දැනට අවුරුදු 2570කට 75කට විතර ඉස්සල්ලා මේ විචි සිද්ධියේදී මෙවැනි ධර්මයක් සරුවචන් වහන්සේගේ ශ්‍රී මුකේට නගින්ද හේතු වෙච්ච කාරණා අපිට අද මේ අහන්න හම්බ වෙන තැන වෙනකොට අපි ඒ වගේ தත්වලට ඒ පසුබිමට කොච්චර අදාළව ඒ කරුණු කාරණා සපේලා තියෙනවද කියලා බලනකොට අපිට උරුම වෙලා තියෙන මේ දායාදී මේ සංස්කෘතියේ තියෙන වටිනාකම තේරෙනවා. අතීතයේ වෙච්ච සිද්ධි නිසා පැවතගෙන පෙළපතක් නිසායි අපිට මේ විශාල ධර්ම කොටස් ලැබිලා තියෙන්නේ. එදා ඒවා සිද්ධ වෙලා තියෙන්නේ බොහෝමත්ම විචිත්‍ර ජීවිත එහෙම නැත්නම් මේ පණ ඇති ජීවිතෝලින් හදිච්ච දෙයක්. අපිට දැන් පේන්නේ එක කතාවක් වගේ නාඩගමක් වගේ. ඒුණාට කොච්චර අපි වෙනුවෙන් ඒත් පසුබිම සකස් කළා කියලා කියනවාද සරුවච්චන් වහන්සේට මේ වගේ ගැඹුරු ධර්ම කොටස પરම්පරාවක් වශයෙන් ඉදිරිපත් කරා. ඒ නිසා මේ වෙලාවට අපි වටිනවා මේ නිදාන කතාවට හිත යොදන එක කතා රසයක් තියෙනවා. ඒ වගේම පසුබිම සකස් වෙච්ච හැටි දැනගන්න එක අපට අපි ආපු ගමන පිළිබඳ මතක් කිරීමක් වෙනවා. මේක කොසල් දනෝවේ හෝපසාද කියන ගමේ ගම ආශ්‍රය කරගෙන පැවතිච්චි වනයත් ගමත් දෙක තමයි මෙතන නිදාන වෙලා තියෙන්නේ. මේ ඕපසාදි කියන ගම මේ සූත්‍රයට නම වැටිච්ච සංකි කියන බ්‍රාහ්මණයට කුසල රජුරෝ දීපු නින්දකම. බොහොම සංස්කෘතිකයි. ජනයත් බොහොම ඉන්නවා. අනිකුත් අවශ්‍ය කරන ජලයේ තියෙනවා, භවභෝග සම්පත්තිය තියෙනවා, තනකොළ තියෙනවා, දර තියෙනවා. නිසා බොහොම සරුයි. ඉතින් මේ ළඟ තිබුණු සාලවණේ වගේ හොඳ ලස්සන වනයකට සර්වඥාන්සේ වැඩම කරනවා. වැඩම කරපුවාම මේ රත්තුන්ට ආරංචි වෙනවා ඒ අරියත්තු සම්මා සම්බුදුරජාන් වහන්සේ මේ අසල වනයේට වැඩියයි කියලා. ඊට පස්සේ මේ මිනිස්සු ඉතින් මේ අනිවිදයත් එක්ක මල් පහන් ඇතුව සර්වඥාන් වහන්සේ දකින්න යන වෙලාවේ ඒ ඕපදාද ගමේ ප්‍රධාන බමුණ චංකි බ්‍රාහ්මණයා ඒ තමන්ගේ මහල් ප්‍රාසාදයේ උඩට නැගලා මේ දවල් විවේක ගන්න වෙලාව. දැක්ක මහා සෙනග මේ ගමේ දිශාව ඉඳලා අර අරණ්‍ය දිහාවට රොතු රොතු පිටින් රංචු රංචු පිටින් පිරිස් පිරිස් යනවා. ඊට පස්සේ ආයත හිටු මිත්‍රාමාත්‍ය කතා කරලා මේ මිනිස්සු කොහෙද යන්නේ කියලා. එතකොට මේ මිත්‍රාමාත්‍යා මෙයාට මතක් කරනවා අපේ වනයේ මේ දවස්වල සමන බවත් ගෞතමයන් වහන්සේ මේ සාකේ කුලෙන් පැවිදි වෙච්චි සමල් බවත් ගෞතමයන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. ඊට පස්සේ මම කියනවා එහෙමනම් ඉතින් අපි යන්න එපාය බලන්න කියලා. ඒ නිසා ගිහිලා කියනවා ඒ ගමේ ඉන්න අනෙකුත් ප්‍රධාන බමුණාට මතක් කරන්නයි කියලා. චන්ති බ්‍රාහ්මණයා බලාපොරොත්තු වෙනවා කියලා සමන බවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්න කැමති කෙනෙකුට ඒ පිළිසට එකතු වෙන්නේ. ඒ වෙනකොට එහි තිබුණු විශාල රැස්වීමකට ආපු ප්‍රධාන පෙළේ බමුණු 500ක් ඉඳලා තියෙනවා. විශේෂ හේතුවක් නිසා. ඒ 500 මේ වෙලාවේ <clears throat> මේ චංකි බ්‍රාහ්මණයාගේ මේ බමුණු ප්‍රාසාදයේ එකතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා. ඔබතුමා <clears throat> මේ බමුණු කුලේ අපේ ඉන්න ප්‍රධානියා. ඔබතුමාගේ හත්මුතු પરම්පරාවම පිතාමහ යුග හතක් බොහෝමත්ම පිරිසුදු ජාතකයේ හොඳ සුජාතයි. ඒ වගේම ත්‍රිවේද පාරගෝ සමෝතුමාගේ පෙනුම දකින්නකොට කාටත් බොහෝම ප්‍රසාදයි මේ බ්‍රාහ්මේ බ්‍රාහ්මේක බොහෝම ප්‍රසාදයි ඒගොල්ලෝ මුතුමා බොහොමත්ම හොඳ සීලයක් සහිත කෙනෙක් මුතුමාගේ කතාවේ බහින් වගේම <clears throat> අනෙක් බමුණු පොඩි අත්තු 300කට පොත්පත් කියලා දෙනවා මොම් පාණ්ඩිත්‍යයි ඉතින් මේ වගේ කෙනෙක් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟට ගියොත් ඒක හොඳ නෑනේ හරිනම් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබ ළඟටයි එන්න වටින්නේ ඒක නිසා මේක පොඩ්ඩක් සලකා බලන්නයි කියනවා මේ වගේ බමුණු ප්‍රධාන පෙළේ කෙනෙක් මේ සර්වඥාන්සේ ළඟට යන එක සුදුසුද කියලා. ඉතින් ඒ වෙලාවට උන්ට ලස්සනට ඒ බමුණන් විසින් මේ කාලේ බමුණු પરම්පරාවේ ඉහළම කෙනෙක් ගරු කරන්න පාවිච්චි කරපු උපමාන ලක්ෂණ <clears throat> හොඳ ලස්සන විස්තරයක් එකේ තියෙනවා. එතකොට ඒ මේ චාන්ති බ්‍රාහ්මණය පෙරලා මේ බමුණන්ට උත්තර දෙනවා අපි මේ කතා කරන සමන බව ගෞතමයන් වහන්සේ කිහි කාලේ හත්මුතු පරම්පරාවේම පිතාමහ යුග හතක් බොහෝම පිරිසිදු ශාස්ත්‍රීය පරම්පරාවයි. ඒ වගේම තමයි මේ ධර්ම විනය දෙකේ කියලා පැමිණලා තියෙන්නේ අපි වගේ පොත් පාඩම් කරලා නෙමෙයි. සත්‍ය අවබෝධ කරගන්න උත්තරයන් වහන්සේ නමක්. වෙනුවෙන් ගන්නකොට අපේ බමුණු ශාස්ත්‍රයේ තියෙන දේශුස් මහා පුරුෂ ලක්ෂණ 80ක් මහා අනුව්‍යංජන සහිත මහෞත්මයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ සීලය අරියකාන්ත සීලයක්. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔබ එතුමන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳ ගත්තොත් අපි කෙනෙකුට හිතා ගන්න බෑ. ඊට අමතරව තව මෙන්න මෙච්චර මෙච්චර ಗುಣ කියනවා කියලා බොහොම ලස්සන බුද්ධ චරිතයක් කියවනවා අය. බුදුහාමුදුරන්ගේ කියන ಗುಣ ওই මයි ළඟට ඔයගොල්ලෝ මට කියාපු ගුණ වලට වැඩිය බොහෝමත්ම ඉහළයි. ඒක නිසා මගේ අදහස වෙනස් කරන්නේ මම යනවා කැමති නැහැ යන් කිව්වහම ඉතින් අර 500ම හිත හදා ගන්නවා මේ සංකි බ්‍රාහ්මණයත් එක්ක සර්වඥාන්ස ළඟට යනවා. සර්වඥාන්සාරට ගිහිලා ඉතින් වැඳ වඳින්නේ නැහැ. නමුත් එකිනෙකා කෙරෙහි සාමාන්‍ය සමාචාර පවත්ලා පැත්තක වාඩිවෙනවා. පස්සේ සර්වඥාන්ස එතන ඉන්න අර තල තුනයි උසස් උසස් වම්නන් එක පිළිසඳර කතා කරනවා. එන ගමනේදී කරදරයක් නැතුව ආවද කොහොමද කියලා. ඕකේ ඉන්නවා අඩුම බාලම බමුණේ කාපටික කියලා ඒ අත්ත ත්‍රිවේද පාරගෝ. මේ විසා වැඩි හිටි බමුණන් බොහොම ලස්සන සීත පාරක තරුණ බමුණෙක් අර වැඩිහිට බමුණා කතා කරන අතරමැද ප්‍රශ්නයක් අහන්න හදනවා. සරුවචනාංශය ආරයන් තරවට කරනවා මේ වැඩිහිටියෝ කතා කරන තැන් වලට අතුරු කතා හෙලන්න එපයි කියන. එතකොට චංකි බ්‍රාහ්මණය කියන ස්වාමීන් වහන්සේ මේ අවුරුදු 16ක හිටියට මෙයක් ත්‍රිවේක පාරක සරුවචනාංශෙත් එක පළවලේ තියෙන ප්‍රශ්නයක් අහන තරම් සුදුස්සයි කියලා. එතකොට සරුවචනාංශය කල්පනා කරලා බලපුවම ඇත්තට මෙයාට පින් තියෙනවා. ඒක සර්වඥයන්ගේ කල්පනා කරනකොටම ඒ කාපටික බ්‍රාහ්මණයා බමුණු පොඩි මේ තරුණ එකන කල්පනා කරනවා මම කරපු වැඩේ හොඳ නැහැ මේ වැඩි හිටියෝ කතා කරන වෙලාවට අතුරු කතා එනවා සර්වඥයන්ගේ කිව්වේ මේ කතා ඉවරලා මම අවස්ථාවක් දෙනකන් හිටියේ නැත්තේ ඇයි කියලානේ ඒ නිසා මම පොඩ්ඩක් ඉවසරන් දුන්නේ කොයි වෙලාවකරි සර්වඥයන් වහන්සේ වැඩි ඉවරලා මගේ මූණ දිහා බලන්නේ නැතයි මූණ දිහා බැලුවොත් ඔන්න ඒක තමයි මගේ වෙලාව කියලා මෙයා බලන් ඉන්නකොට සර්වඥාන්ති අනිකට්ටිය අල්ලාහ් තලා විවර කළා කාපටික බ්‍රාහ්මණයාගේ මුණ දිහා බලන. එතකොට එයා දැනගන්න දැන් ඔන්න ඒ ඉවසීමේ යුක්ත ප්‍රශ්න අහන්න වෙලාව. කියලා අර සබතනන්සේ දීපු ඉංග්‍රීසියෙන් තේරුම් අරගන්නවා ඒක හිතනකොට ගන්නෙ නෑ. සංකි බ්‍රාහ්මණයක් කරන්නේ ඇත්තට මේ තරුණයා වුණාට එයාගේ තියෙන ගුණ ප්‍රකාශ කිරීමක් මිස සිද්ධියට මේ හිත කරකන්න මොනවාක්වත් වෙන්නේ නෑ. එතකොට සංකි බ්‍රාහ්මණය මේ කාපටික බමුණා සර්වචනාංශික හොඳ ප්‍රශ්නයක් අහනවා. එයා කියනවා ස්වාමීන් වහන්සේ අපිට මේ හම්බෙලා තියෙන මේ ත්‍රිවේදය කේතුම්බ සහිත, නිගන්ධ සහිත, ව්‍යාකරණ සහිත ඉතිහාසයේ පස්වෙනි කොට ඇති මේ වේදය අපි තාමත්ම ශ්‍රද්ධාවෙන් අනුගමනය කරනවා. අපි කොච්චර ශ්‍රද්ධාවන්තද කියනවනම් මේකමයි සත්‍යය. මේන්තර සත්‍යයක් නෑ. ඒතර ඒවා පුස්. ඒතර හිස්. ඒතර තුච්චයි උත්තරිතයි කියලා තමයි හිතන්නේ. මෙවැනි අදහසක් ගන්න මේ වගේ පුරු ජීවිත පරිත්‍යාගයෙන් අපි මේ කටයුතු කරන බමුණන් පිළිබඳ ඔබ වහන්සේට මොකද හිතෙන්නේ? අපි මේ තාම සද්ධාවෙන් මේ සාම ගැඹුරු දැනුණත් ඒ පිළිවිද හදාarනවා කිව්වහම පාරගු ත්‍රිවිධ පාරගුම ලේසි නෑ. ඉතින් මේ බමුණන් කියන අපි මෙච්චර ආසාවෙන් කරන ඔබ වහන්සේ මෙවැනි දෙයක් ගැන ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණය මොකද කියන්නේ? එතකොට සර්වඥාන්සේ කියනවා මේ කියන ත්‍රිවේදය පිළිබඳව මෙතනින් 500ක් ඉන්නවා. මේ පළාතේ ඉන්න වැදගත්ම බවනෝ කාට හරි මේ කියන බණ නැත්නම් ත්‍රිවේදය අනංගන ධර්ම මේක මම දැකලා තියෙනවා මේක මම අත්දැකලා තියෙනවා කියලා අයිතිවාසිකම් කියන්නේ කවුරු හරි ඉන්නවාද කියලා. එතකොට ඒ කාපරික බමුණා කියලා එහෙමනම් කවුරක්වත් 500ම නැහැ. අපි ඒක කටපාඩම් කරන බොහොම ගෞරවයෙන්. එතකොට බමුණා අහනවා එහෙනම් මෙතන ඉන්න නැත්තන්ගේ ආසන්නයේම තමයි අත්පොත්ති ආපු ගුරුවරු කෙනෙක් කවුරු හරි මේ අත්හන්න කියලා දීලා කියනවාද මම මේක දැක්කා මම මේව දන්නවා කියලා. එනවා එහෙම නැහැ. ඊට පස්සේ අහනවා પરම්පරා හතක්. විශේෂයෙන්ම මූලිකවම හිටපු බමුණු પરම්පරා ඉර්සිනාසලා 14 බමුණ මත බොහොම ප්‍රසිද්ධයි. සර්වඥාන්ස අන්තිමල ගිහිලා ඒ බමුණු 10 දෙනාගෙන් එක්කෙනෙක්වත් බමුණු නෙවෙයි අතෝ ඉර්සිනාසලා. ඒ කියන්නේ ධ්‍යාන බොහොම සමවැදිලා අනිකුත් <clears throat> මේ ප්‍රාතිහාර සහිත අභිඥා සහිතව කටයුතු කරපු ඇත්තෝ තුන්කල් දක්න ඥාන තිබුණ ඇත්තෝ. ආනේ ඇත්තන්ගෙන් අහනවා ඒත්ත දක්වම પરම්පරාව පිටිපස්සට ගෙනියනවා. එයා කියනවා ඒ කවුරු හරි මේ වේද ධර්මය බ්‍රාහ්මණ ධර්මය මම මේක දැක්කා මම මේක දන්නවා කියලා ප්‍රකාශ කරාද කියලා නෑ කියනවා. එතකොට බුදුහාම කියනවා කාපටිකය මෙන්න මේව මොනතරම් ගැඹුරු ධර්මයක් වුණත් මේක දැක්ක කෙනෙක් නැත්නම් දන්න කෙනෙක් නැත්නම් උඹලම අන්ධ પરම්පරාව කියන જાතියක්. මුලට යන එකක් සංජය. ඔගේ කන වැලල්ලා ගන්න પરම්පරාවම අන්ධ වේණු પરම්පරාවක් කියනවා. යම් කිසි ඥානවන්තයෙක් අන්න මෙහෙම දෙයක් ගැඹුරක් කියනවා ගැත්ත මේක සද්දායෙන් අදහගෙන මේකමයි ඇත්ත මේකමයි මෙයින් පිට සත්‍යක් නැහැ කියලා කියනවනම් එයා සත්‍ය රකින්න ක්‍රමේ පඬිතුයන්ගේ ප්‍රසන්නතාවට ලක් වෙන්නේ නැහැ. ඒතර කාපටික බ්‍රාහ්මණය අහනවා ස්වාමීන් වහන්සේ නම් අපට මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ වහන්සේට තේරෙන විදිහට මේ ශාසනයේ ඔබ වහන්සේගේ ශාසනයේ මොකද්ද මේ සත්‍ය රකින්නයි කියලා කියන සත්‍යානුරක්ෂණ මොකක්ද කියලා. ඒක සර්වඥාන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ වගේ ගැඹුරක් සද්ධාවෙන් අරගෙන පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරලා කටයුතු කරනකම් ඒ සත්‍යානුරක්ෂණය සිද්ධ වෙනවා යම් කිසි ප්‍රමාණයකට. ඒක නෑ කියන්න බෑ. Taman දාපු දේ Taman බොහොම ආසාවෙන්, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් කටපාඩම් කරලා පවත්වන සත්‍යානුරක්ෂණය සිද්ධ වෙනවා. ඒකට නම් ඇත්තටම නෑ කියන්න නමුත් කවදාවත් මේ සත්‍යානුබෝධයට මේක තුඩු දෙන්නේ නෑ. ඒ නිසා සත්‍යානුරක්ෂණය සිද්ධ වුණාට සත්‍යානුබෝධයට තුඩු දෙන්නේ නැත්නම් ඕක පඬිතුන්ගේ ප්‍රශංසාවට ලක් වෙන්නේ නෑ. ඉන්නේ මේ නිසා මම ඔබට මේ මේ අභියෝග කරන්නේ කරන්නේ කලේ මේකේ මේ සත්‍ය අනුරක්ෂණ ක්‍රමේ සත්‍ය රකින්න ක්‍රමේ ධර්මයේ රකින්න ක්‍රමය පඬිත වේදී නැහැ. පඬිතන් විසින් කරු කරන්නේ නැහැ. ඒ මොකද ඒක මේ ජීවිතයේ අවබෝධයට තුඩු දෙන්නේ නැහැ. එතකොට ඒ කාපටික බ්‍රාහ්මණය කියන ස්වාමීන් වහන්සේ මේක අපි සද්ධාවෙන් රකින්න ඇත්ත. නමුත් මේක අපි අනුස්සවයෙන් ඇවිල්ලා තියෙන්නේ. කෙනෙක්වත් ඇලපිල්ලක්වත් පාපිල්ලක්වත් වෙනස් කරලා නැහැ. අපේ ගුරුවරු වළඟ වාචනය කරලා කටපාඩම් කරලා අපි අනේ අහලා මේක අරන් තියෙන එක නිසා මේක මේ නිකන් හුදු සද්ධාහයෙන් විතරක් නෙමෙයි අපි මේක අනුගමනය කරන්නේ. ඒකෝට සරුවත් යන කියනවා දැන් ඔබතුමා ඉස්සල්ලා ඔබතුමාගේ ධර්මයට ශ්‍රද්ධාවෙන් මුක්කු ගහන්න ගියා. දැන් කියන අනුස්සවෙන් කියලා. සර්වඥා ඥාණයට වැටෙනවා කාරණා පහක් තියෙනවා. ඔයකට තියෙන කාරණා පහයි. ওই කාරණා පහේම ගති දෙකක් තියෙනවා. සද්ධාවේ යම් කිසි කෙනෙකුට සුසද්ධාහිතං මුදුවට සද්ධාව තිබුණා ඒක තුච්ඡං මුසා රිත්තං තුච්ඡං රිත්තං මුසා වෙන්න පුළුවන්. ඒක ඇතුලේ ගණ්ඩ දෙයක් නැති තුච්ඡ දෙයක් වෙන්න පුළුවන් තියෙන පුළුවන්. සද්ධාවන්ත සද්ධාවෙන් රකින්නවා. ඒ වගේම රිත්තං ඇතුලේ යමක් නැහැ ආරපත්‍ය කියන්නේ කොම්බ විතරයි. මුසා තමයි බොරුවක් වෙන්න පුළුවන්. යසු සද්ධාහිකං හෝති භූතං තච්ඡං අනඤ්‍යතා. අදහන් නැති කොටහක් තියෙනවා ඒකකොට. අන්නේ අදහන් නැති කොටහේ භූත වෙච්ච සිද්ධියක්. සත්‍ය සත්‍ය සිද්ධියක්. අනඤ්‍යතා දෙකක් නැහැ. ඒ කාන්තම සත්‍ය තියෙන පුළුවන්. දැන් සද්ධාව කියලා බාර ගන්න ගමන් බාරගත්ත කොටහේ මොනවත් නැහැ හිස් කොම්බේ විතරක් වෙන්න පුළුවන්. මේ වැරදි කියලා බැහැර කරපු කොටසේ වෙච්ච දෙයක් සත්‍ය දෙයක් අනන්‍යතා අනම්මන නැහැ කියලා අපි කියන්නේ. ඒකේ අනම්මන නැහැ තමයි. වනවන්න දෙයක් නැහැ ඒක සත්‍ය තියෙන්න පුළුවන්. ඔන්න ඔය ගතිය තියෙන සද්ධාව. ආන්නේ වගේ ගති පහක් සත්‍යතාව කියනට කියනවා සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක් දිට්ඨි ඥානක් කන්ති කියලා. ඒ නිසා අපි යමකට සද්ධාව පිහිටපුවාම ඒකෙන් අපි පැහැදිලිවම ශ්‍රද්ධාව පිටන්න නැති කොටස් බහැර කරනවා. සමහරලාට සත්‍ය තියෙන එකේ අපි ශ්‍රද්ධාවෙන් ගත්ත කොටයි ශ්‍රද්ධාව නැහැ. ඒ වන්තන රුචිය. අපි සමහරලාට මේ අහවල් අහවල් ඉදී හදිච්චාම අහවල් අහවල් ආහාර හොඳ නැහැ කියලා අපි කියනවා. නමුත් අපිට ආහාර රුචිය වෙන එකක්. අපේ රුචියේ දෙවියව කොච්චර දුනත් ඒක කරගන්න රුචිය තියෙනවා. එනක වෙන රෝගවලට මේ මේ කෑම හොඳ නැහැ කිව්වට රුචිය තියෙනවා. අර රුචියෙන් ගත්තට ඒක ඊයේ රෝගේ පැත්තෙන් බලනකොට කිසිම ගුණයක් දෙන්නේ නැති සම්පූර්ණ රෝගයට අපත්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් තමන් බහැර කරන රුචිය නැහැ කියලා බහැර කරන දේ ඇත්ත වූ සත්‍ය වූ ගුණ දෙන ගතියක් තියෙන්න පුළුවන්. මේ ආහාරම ගැන කතා කරලා මම නිදර්ශනේ කිව්වට මේක මේ දෘෂ්ටි ගැන මේ කතා කරන්නේ. අපි අපේ රුචි තියෙනවා. මම කොමියුනිස්ට් ධර්මයට කැමතියි. නිසා අධිරාජ්‍යවාදයට කැමති නැහැ. එනතම මම අධිරාජ්‍යවාදයට කැමතියි. කොමියුනිස්ට් ධර්මයට කැමති නැහැ. මම බටහිර තියෙන මේ ද්‍රව්‍යාත්මක වාදයට කැමතියි. එනතම මම ආසියාවේ තියෙන විඥානවාදයට කැමති කියලා අපි ළඟ තියෙන රුචි. අපි ඒ රුචි අරගත්තට පස්සේ අර රුචියෙන් ගන්න කොටහේ බොරුවක්, පුස්සක්, බොරු මේ හිස් දෙයක් වෙන්න පුළුවන්. අපි අර බහැර කර කොටහේ ඇත්ත වෙච්ච සිද්ධියක් සත්‍ය සිද්ධියක් දෙකක් නොවන සත්‍යයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනුස්සව. අනුස්සව කියලා කියන්නේ අපිට ඇහිච්ච සත්‍යය. ඒ කියන්නේ පරම්පරාවෙන් ඇවිල්ලා මෙන්න මේක හොඳයි මෙහෙමයි කියලා බොහෝමත්ම ගෞරවයෙන් රැකගෙන එන දෙයක්. නමුත් මේ තුලත් කවදාකවත් මේකමයි සත්‍ය මේන්තර සත්‍ය නෑ කියන නිගමනය දෙන්න නරකයි. මොකද ඒක අපි අහපු කොටහ. අපිට ඇහිලා අපි හොඳයි කියලා ගත්ත කොටහේ අර කියන විදිහට තුච්ඡං රිත්තං මුසා වෙන්න පුළුවන්. අපි ආවල නැති වුණත් අහු නැති නිසා කියලා පැත්තකට දැම්ම ඒක තුළ සත්‍ය තියෙන පුළුවන් ඇත්ත දේ තියෙන පුළුවන් දැනෙන්නේ නැති දෙකක් නැති සත්‍ය තියෙන පුළුවන්. ඊට පස්සේම තව දෙකක් කතා කරන සරුවත්තරනාංශයේ දිට්ඨි නීචානක්ඛන්ති. ආකාර පරිවිතක්ක කියන දෙක. ආකාර පරිවිතක්ක කියලා කියන්නේ තර්කයෙන් බැස ගන්න දේ. අපි කවුරුත් එක්ක වාද කරන යනකොට අපි ගන්නවා මතයක් අරගෙන ඉවරලා අපි වාද කරනවා. වාද කරලා කරලා කරලා අපි දිනනවා. අර පුද්ගලයා පරදිනවා. නමුත් අපි දිනපු පැත්තේ බොරුව වෙන්න පුළුවන්, හිස්බව වෙන්න පුළුවන්, පහත්යක් වෙන්න පුළුවන් නැති වෙන. හරි. උතර පෙරදිච්ච මනුස්සයාගේ පැත්ත සත්‍ය තියෙන්න පුළුවන්. ඇත්ත වෙන්න පුළුවන්. ඒක දෙකක් නොවන සත්‍ය තියෙන්න පුළුවන්. වාදයේ දිනුවමනින් සත්‍ය කියලා කියන්න බෑ. අනිත් එක තමයි දිට්ඨිනී ඥානකාන්තිය අපේ පෙට් අයිඩියාස් කියනවා. අපි දෘෂ්ටියෙන් රසගත් දේවල් කියනවා. අපේ බුද්ධ ආගම අපි දෘෂ්ටියෙන් බහගෙන තියෙනවා. අපි දන්න මොන කෙනෙක් අවිලා විතවත් කතෝලික වෙන්නේ, මුස්ලිම් වෙන්නේ අපි බහින්නේ අපි වෙනස් වෙන්නේ නැහැ. අපි දන්නේ අපේ මුලිය අරගෙන තියෙනවා. ඒ නිසා අපි ඒක ඉවර ආශා කරනවා, කැමති වෙනවා. ඒ වගේම තමයි අපි කතෝලික මිනිස්සුන්ට කතා කරුවොත් යහගෙන මේක මම මුලින් සිට අග දක්වාම හොඳට දේශන වලට අහලා තියෙන මේ මම ගත්තද ඇදහිල 70යි. උතර මම ඒකට කැමතියි. මම ඒක ඉවසනවා. ඒකෙන් එන ඕන දුවකට මම ඉවසන්න කැමතියි. මරණයටවත් මම කැමතියි. නමුත් සර්වඥාන්සේ දෙන උපමානය හැටියට බලනකොට එහෙම තමයි දෘෂ්ටි වශයෙන් මනාපයි මගේ මේක රුචි අදහස කියලා ගත්තද ඊට හිස් වෙන්න පුළුවන් ඒක පහත්යක් වෙන්න පුළුවන් බොරුවක් වෙන්න Taman එහෙම පිළිගත්තේ නැතත් Tamanගේ රුචියට අමනාප වුණත් ඒ බාහිර Taman ගන්න දේෙන් බාහිරව තියෙන්න පුළුවන් සත්‍යය ඇත්ත. ඒ වගේම දෙකක් නොවෙන පැනවිලි නැති සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා කාපටික බ්‍රාහ්මණයට කතා කරනවා කාපටිකේ ඔබ සද්ධාවෙන් මේ ත්‍රිවේදයේ පිළිවෙල කතා කළා. අනුස්සවයෙන් කියන මොක પરම්පරාවෙන් ආපු කතා කරත් ඔබේ රුචියට වැටුණත් තර්ක කරලා දිනන්න පුළුවන් වුණත් ඔබ මේකේ වැදගත් අදහසක් තියෙන කියලා පිළිගත්තත් ඔය කාරණා පහම ඔන්න වගේ වෙලාවල් වල මිනිස්සු ආයුධයක් වශයෙන් පාවිච්චි කරනදී ඔන්නුකේ ගති දෙකක් තියෙනවා. ඒක තමයි ඔය බාර ගන්නකොට සද්ධාන නිසා හෝ රුචිය නිසා හෝ අනුස්සවි කියන මුඛ වචන પરම්පරාවෙන් ආපු නිසා හෝ තර්කයට පැස ගන්න නිසා හෝ නැත්නම් තමන්ගේ රුචි මේ දෘෂ්ටිය කියලා ගත්තද ඒක තුච්ච මුසා රිත්ත වෙනවා. ඔය බැහැර කරන කොටයි අනිවාර්යයෙන්ම සත්‍ය තියෙන්න පුළුවන්. දෙකක්ම වෙන සත්‍ය තියෙන්න පුළුවන් වෙච්ච දෙයක් වෙන්න පුළුවන් කියලා කාරණා ඉදිරිපත් කරනවා. කාරණා ඉදිරිපත් කරලා කියනවා මෙන්න මේ නිසා මේ කියන සත්‍යානුරක්ෂණය ඔබයි කියන සත්‍යානුරක්ෂණය මේ පඬිතයසුණන් විසින් පඬිතයන් විසින් ගරු කරන්නේ ඉතින් අපිට දැන් මේ කාරණා පහ කල්පනා කරලා බැලුවොත් ඕනම කෙනෙකුට ඕනම දෙයක් අභියෝගයට ලක් කරන්න පුළුවන්. අපි ඕනම කෙනෙක් අපිට තේරීමක් තෝරලා ගන්න පුළුවන්. අවස්ථාවක් આવොත් අපි ඒ තේරුමට ලක් කරන්නේ අපිට ඔක්කොම ගන්න බැරි නම් අපි තෝරන්න වෙනවා. ඒක ස්වභාවයි. අපි ඇහ කන නාසය දිව කය මන කියන මේ දුරන් හයක් තියෙනවා. ඒ ඉන්ද්‍රයන් හයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන දේවල් දෝරේ ගලනවා. ඔය හයම එකවර අපට ගන්න බෑ. අපිට එකයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට කොහොමඩක්වත් තෝරන්න වෙනවා. ඒ තෝරපු දෙයක තමයි හිත යන්නේ. සංකාරපච්ච විඥාන. යමක් අපි තෝරාගත්තද ඒ අනුව තමයි හිත පහළ වෙන්නේ. සංසාරේ තේරීමෙන් පරිබාහිර වෙන්න බෑ. ඊතරෝම අපි තෝරන. ඒ තෝරනකොට අපි තෝරන්නේ සද්ධාව නිසා. අපි තෝරන්නේ රුචිය නිසා. අපි තෝරන්නේ අනුස්සරයෙන් අපි අහපු නිසා මුක પરම්පරාවේ. එහෙම නැත්නම් අපි ගත්ත දෘෂ්ටියට මේක අනුව යන නිසා නැත්නම් තර්කයට ගැලපෙන නිසා. නමුත් සර්වඥාන්සේ මතක් කරනවා ඒක වෙන්න පුළුවන්. ඒකෙන් තමයි ජීවිතයට ගැහෙන්නේ. නමුත් ඔය තුලින් සත්‍ය ඔය කීක ඔය තුරුත් සත්‍ය නැත්තම් ඉතින් සත්‍යයට යොමු කරන ගතියක් ඕකෙන් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිත පරිත්‍යාගයෙන් සද්ධායෙන් කටයුතු කරත් සුචියට අනුව ඇත්තටම හිතට එකඟවම මේ දේ රුචියට වැඩ කළත් ඇත්තටම අනුශ්‍රවයෙන් එන විදිහට මොක පරම්පරාවෙන් අපේ අත්තල මුත්තල දත්තල හිත්තල ගිරිගිත්තල දත් කිරිකෑම උත්තල කියපු දේවල් කරා. ආවත් මේකේ අනුසු අපි මොක පරම්පරාවෙන් අහුවත් එනතන අනන්ත වාද විවාද කරලා අපි දිනුවත් එහෙම නැත්නම් අපේ රුචි දෘෂ්ටි කියලා ගත්තත් මේකෙන් සත්‍ය අවබෝධ නොවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතනදී සම්පූර්ණ අපි අසරණ වීමක් තමයි වෙන්නේ. එහෙනම් අපි කොහොමද සත්‍ය අවබෝධ කරන්නේ? ඊට බොහෝමත්ම සමාන විග්‍රහයක් තමයි ඔය කාලාම සූත්‍රයේ ධර්මචාන්ති ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේත් ඔයගේ දෙන්න පුළුවන් උපමාන සීරටම අරගෙන පෙන්නලා දීලා තියෙනවා. යමෙක් යමකට යමකට එළඹුමක් කරන්න නැත්නම් විනිශ්චය කරන්න මෙන්න මේක. ඒ සීරම ප්‍රතික්ෂේප කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මනුෂයාට. මේ වාගේ නිදහස් චින්තනයේට බයක් නැතුව, හැකක් නැතුව ඉදිරිපත් වෙච්ච වෙන කිසිම සාස්ත්‍රුණ වංචනමක් නැහැ. ගුරුන් දෙනෙක් හරි බයයි අපිට මේක නැති වුණොත් අපිට ඔක්කොම නැති වෙලා යයි කියලා. මොනවාක්වත් නැති වෙන්නේ නැහැ. ඔය නැති වෙන්නේ නැති වෙන්න ඕන දේවල් තමයි. ඒ නිසා අපි යමක් ශ්‍රද්ධාවෙන් බාර අරන් කියනවනම් අල්ලා වත්තෙන් බලට විසිකරන්න පුළුවන් බබයි දෙකමයි දෙකම. බය වෙන්න දෙයක් නැහැ. අපි රුචියට බාරගත්තා නම් ඒත් එච්චරයි. එනද අනුස්සරයෙන් මම මේ මේක අහලා තියෙන කෙනා ඕනම දෙයක් අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඕන තරම් අපි වාද කළ පරිවිලා තුනක් දෙන්නලා තිබුණා. ඒක නේ අවසාන වෙන්නේ. එහෙම නැත්නම් මම මේ මේ දෙයට මම රුචි. එහෙම නැත්නම් මේ අදහස් මේ දෘෂ්ටි මගේ දෘෂ්ටි වශයෙන් අපි කොච්චර බාරගෙන හිටියත් ඕන දෙයක් ගලවවිසි කරන්න පුළුවන් බය වෙන දෙයක් නැහැ. අන්නේ එවැනි තහලකට යන්න එවැනි පෞරුෂත්වයක් ඇති කෙනෙකුට තමයි මේ සත්‍යාවබෝධය ඇති වෙන්නේ. එහෙම නැති අයට සත්‍යානුරක්ෂණය කරතයි. අප කරා ආපු දේ අපිට සද්ධාහන දක්වන නිසා දරුවන්ට කියලා දෙන්න පුළුවන්. ගෝල බාලෙන්ද කියලා දෙන්න පුළුවන්. ඒ චාරිත්‍ර පවත්වන්න පුළුවන්. අපි රුචියෙන් බාරගත්ත දේ අපිට අතින් අතට යවන්න පුළුවන්. අනුස්සයෙන් ගත්ත දේවල් යවන්න පුළුවන්. තර්කයෙන් බැඳගත්ත දේවල් අපේ ඒ තර්කයෙන් බැඳගෙන දිනාගත්ත ශක්තිය අනුන්ට තර්කානුකූලව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. අපි දෘෂ්ටියෙන් බැසගත්තා නම් යම් කිසි දෙයක් අපිට කී හැකි නෑ මේක මං අදහන දෙයි. කිය හැකි. ඒකෙන් අසත්‍ය රැකගෙන සිද්ධ වෙනවා. නමුත් ඒකෙන් ඒ කියන පුද්ගලයාට අවබෝධය වෙනවද නැද්ද කියන එකේ කිසිම වගකීමක් නැහැ. ඉතින් තියෙන බුද්ධ ධර්මයට මම කියන එදා බමුණන්ට මේ කතාව කිව්වට මේක මේ තාලෙම අද තියෙන පවත්නා බුද්ධ ධර්මයට 100%ක්ම දාන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නේ. නිසා බුද්ධ ධර්මයක් වශයෙන් අදහන නැත්නම් රිදෙන්ට ඉඳ තියෙනවා. එහෙනම් අපිට ඒ ගලවල දැමකට පාඩුවක් වෙන්නේ නැද්ද කියලා. ඉතින් පිටින් ඇවිල්ලා තියෙන දෙයක් නම් ගලවන්නේ තමයි හොඳ. මොකද යන නඩත්තු කරන හිටියට ඔක අපේ නෙවෙයි. ඒකට මෙතන සම්පූර්ණ ඒ සුදුස්කම අවශ්‍යතාවය ਸਰවඥාන්ත පෙන්වා දෙනවා. නමුත් හොඳ වෙලාවට ඒ කාපටික බ්‍රාහ්මණය මතක් කරනවා ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ කාරණා පහෙන් සද්ධාවෙන්, ෘචියෙන්, අනුස්සවෙන්, ආකාර පරිවිතක්යෙන් දිට්ඨි නිචහනක් අන්තිං කියන මේ පහෙන් නැත්තම් ඔබ වහන්සේ කොහොමද මේ සත්‍ය අවබෝධයට පාර පෙන්වන්නේ කියලා. ඔබ වහන්සේ යමක් කියනවා නම් සත්‍යනු ලෝමයට නැත්තම් මේ අනුරක්ෂණයට මේක රැකීමට මේක හොඳයි කියලා ඒ ඔබ වහන්සේ කියන කතාවම පිළිගන්නවා. ඒ වගේම මේ සත්‍යානුරක්ෂණය කියන ක්‍රම පහයි ලෝකේ. සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිචානක. ඒකත් මම පිළිගන්නවා. සබ්බාහි වන්ට හොඳ සාධාරණව පෙන්නලා දුනා. මේක ඒකාන්තයෙන්ම සත්‍යානුබෝධයට ලක් නොකරන්න ඉඩ තියෙනවා කියන්නේ. එහෙනම් මට දැන් අවශ්‍ය අවබෝධයෙන් දැනගන්න මොකක්ද සත්‍යානුබෝධයට මාර්ගය කියන්නේ. ඒකක් තමයි සර්වඥාන්සේ මේ පහම ලස්සනට ගුණයක් කරලා පෙන්නනවා. මේ එක එකක් කරන සම්පූර්ණ ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා දැන් ඕන සර්වඥතා ඥාණයටපත් කරනවා. ඉතින් තමයි අර මම කලින් සඳහන් කරපු පහටේ සරුවචනන්සේ දේශනා කරන්නේ යම්කිසි පුද්ගලයෙක් ඒ මේ අසල්වැසි ගමකට ওই පළාතට ආපු ශ්‍රමණෙක් පඬිතෙක් දකින්න. දැකලා ඉවරලා බලනවා මේ පුද්ගලයා යම් ආකාරයකින් තණ්හාව නිසා, ලෝභය නිසා තමන් නොදැක්ක තමන් නොදන්න දෙයක් ලෝකෙටත් තමන්ටත් අහිමි කර වෙන්න පුළුවන්. ඒ වුණත් මේ තමයි සත්‍යය අන්දේවල් බොරුයි කියලා යම් ආකාරයක ප්‍රෝඩාවක් කරනවා තමන් කියලා බලනකොට දැක්කා නම් ඒක ඕනම කෙනෙකුට වැටහෙනවා ටික කාලයක් යනකොට ඒ බුද්ධිලා නොදැක්ක දෙයක් නොදන්න දෙයක් වංචනික ක්‍රමයේ හෝ ලෝභකම නිසා රට්ටු නොමගාරිනවා එහෙමනම් ඔබ කවදාකවත් මේ මනුස්සයා දිග දිගට අනුගමනය කරන්නේ නැහැ අපි දකිනවා එහෙම ප්‍රෝඩාවක් එයා ළඟ නැහැ. තෘෂ්ණාව නිසා නොදන්නා වූත් නොදක්කා වූත් දෙයක් ඒ විදිහට රට්ටුන්ට මම ගවන්න පාවිච්චි කරන්නේ නැහැ. තව ඔය ලබනවා. ද්වේෂය නිසා තණ්හාව නැත්තම් ද්වේෂය නිසා මේ මනුස්සයා නොදක්නා වූ දෙයක් නොදන්නා වූ දෙයක් සත්තුන්ට අහිමි කර දෙයක් මෙන්න මේක මම දැක්කා මෙන්න මේ මම දැක්කා මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා එහෙම රත්තුන්ට මේ කියාපාන ගතියක් තියනවාද එහෙම නැත්නම් අපිට කියනවා මේ මනුස්සයා ඉතින් ඇදහිය යුතු මිනිස්සෙක් කියලා එනතම් මෝහය නිසා හෝ නොදක්ක දෙයක් දැක්කයි කියමින් නොදන්නා දෙයක් දන්නවයි කියමින් ඒ රත්තු නොමග යවන වචී දුස්චරිත වාචේ මේ කාය දුස්චරිත නැත්තම් ඉතින් ඒ පුද්ගලයා අපිට පේනවා ටිකක් කාලා ආශ්‍රය කරනකොට මෙයා දැකපු නැති දෙයක් දැක්කයි කියන නොදන්න දෙයක් දන්නවයි කියමින් රට්ටු පෙරලන්න හදන්නේ මේ විලෝපන කරන්න හදන්නේ තෘෂ්ණාවෙන් මාන්නෙන් නැත්නම් තණ්හා ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නෙවෙයි කන් ආනේ බුද්ධිලා කෙරෙහි අපි ශ්‍රද්ධාවෙන් කිට්ටු කරන්නේ කියලා කියන කරුවක් යනවා එවැනි කෙනෙක් ළඟට තස්මින් සත්‍යං නිවේසති එවැනි කෙනා කිට්ටුවෙන් ආශ්‍රය කරනවා. ඒක නිසා මේ මෙතෙන් මේක තියෙන හොඳට කාරණා කරන්න පුළුවන්. මොකද මේ ඉන්න ඔක්කොමලා දන්නවා. ඒක දන්නේ නැත්නම් හොයලා බලන්න. අපි යම් කිසි කෙනෙකුට අවධාරණය කරනවා නම් තව යමක්. අනිවාර්යයෙන් මේකෙන් අපි යටි අදහසක් ඇතුව තමයි ඒ සටමන්නේ. ඒතකොට සාමාන්‍ය මිනිසෙකුට යමක් කියනකොට එච්චර වගකීමක් අපිට නෑ. අපි යමක් දැඩිශේ කාටරි අවධාරණය කරන්න හදනවනම් අපි දන්නේත් නෑ, දැක්කෙත් නෑ වල දැක්කා වාගේ දන්නවා වාගේ අනිවාර්යයෙන්ම අපේ හිත එක්කෝ රාගයෙන් හොඳටම විපරීත වෙලා. වෙන දෙයක් වෙච්චා වගේ අපි ඒක දැඩිශේ කියලා පාන්න හදනවා. ඒත් අපිට පස්සේ ඇනලයිස් කරලා බලනකොට විකාශ කරන බලනකොට තියෙනවා මම මේක මේ මෙන්න මේ අදහසින් මේ පුදුරට ඒත්තු ගැනීමේ දැඩියව ධාරණ නිසා තමයි මේ තරම් අතිශෝක්තියෙන් මේ කිව්වේ කියලා ඒකට හේතු වෙච්ච ලෝභයක් දරගන්න පුළුවන්. විශේෂයෙන්ම Taman ගැන සැලකිලිමත් වෙන කෙනෙකුට නම් එනනම් අපි යම් කිසි කෙනෙකුට අමනාප නිසා එන ප්‍රතික්‍රියාවෙන් තමන් ගන්න මම දැක්කා කියලා තව කෙනෙකුට අපි නොමගරින් ඉඩ තියෙනවා. ඒ වගේම අපි මෝහය නිසා එහෙම නැත්නම් අපි මානක්කාරාදී වෙන අකුසල ධර්මයක් නිසා හෝ අපි නොදන්නා දෙයක් දැක්කා කියන්නේ අපි නොදන්නා දෙයක් දන්නවා කියන්නේ නොදක්කා දෙයක් දැක්කා කියන්නේ ඒ මාර්ගයෙන් තව කෙනෙක් නොමග අරින්න උත්සාහ කරනවා අනන්ත අපි ළඟ තියෙනවා. අන්නේ ඒකමයි අපි අපි ශාස්ත්‍රුත්වේ තියාගන්න හදන උත්තරමයා කරේ දාලා බලන කෝදුව. එහෙම නැත්නම් අපි අනුගමනය කරන ශාස්ත්‍රු ශ්‍රාවකයන් වහන්සේ කෙරේ බලන්නේ මේ කෝදුව දාලා. ඒ නිසා ඒක සරුවචනසේ මතක් කරලා දෙනවා මිසක් ඒක සඳහා විශේෂ අභ්‍යාස කරන්නවක්වත් දැනගත යුතු දෙයක් නැහැ common sense සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා. මේ බුද්ධලයා ලෝභය නිසා දන්නති දෙයක් දන්නවා කියලාගෙන නොදැක්ක දෙයක් දැක්කා කියලාගෙන රට කලබල જાති මිනිස්සෙද නැත්තම් හොඳයි. ඒ වගේම ද්වේෂය නිසා එහෙම නැත්නම් මෝහය නිසා ආන්නේ විදිහට ලෝභ දෝෂ මෝහට ගැටිච්ච කාය දුස්චර්ත වචී දුස්චර්ත නැත්තම් අන්න එතන ඒක ස්වභාවයක් තමයි ඒ බුද්ධලා එතන සද්ධාවේ රැඳෙන්නේ. ඒ සද්ධාවේ රැඳුණාට පස්සේ තමයි සද්ධා ජාතෝ උපසංගමති. ඇඟිලා ඉන්නකොට වරින් වර ඒ උපදින රස සද්ධාවෙන් අර බුද්ධලා කරා එළඹෙනවා. උපසංකමණය කරන කියන්නේ එළඹෙනවා. උපසංකමන්තෝ පෛරුපාසති. යම් ආකාරයෙන් එළඹෙනවනම් එළඹිලා පෛරුපාසාණය කරනවා. ඒ කියන්නේ අල්ලාහ් සල්ලාහට පෙළඹෙනවා. වරින් වර ටිකක් ඔය සාමාන්‍ය කතාවට මේ බර ගැඹුරු ධර්ම කරන්නේ හොයලා බලනවා කතා කරනවා. පරිරුපාසන්තෝ සෝතං ඕදාති කියන කන දාගෙන අහගෙන ඉන්නවා. මේ පුදුල දන්නේ සිජක් දන්නවා කියන කෙනෙක්ද? නොදැක්ක දෙයක් දන්නවා කියන කෙනෙක්ද? එහෙම නැත්නම් මේ ලෝභයෙන් දුවෙන් යටපත් වෙලා අනුන්නම ගන්න කෙනෙක්ද කියලා හොඳට කන් යමාගෙන බලනවා. ඇත්තටම ඒ පෙළඹීම කරන කෙනා මේ පරිේශන කරන කෙනා ලෝභයෙන් දෝෂයෙන් මෝහයෙන් වගේ පටු පරමාර්ථකේ නෙවෙයි නම් ළඟා වෙලා තියෙන්නේ ඇත්තටම ටික දවසක් කතා කරගෙන ඉන්නකොට ආශ්‍රය කරන හොඳට දැනගන්න පුළුවන් මේ පුද්ගලයා මට මේ කතා කරන්නේ එයාගේ යටි අදහසක් තියෙන ලෝභයක් ඉෂ්ට කරගන්නද නැත්නම් වංචනිකව තියෙන මෝහයක් ද්වේෂයක්ද එතෙන් තමයි නොදන්න කමට තියාගෙන දන්නා වගේ පෙනී හිට කෙනෙක් කියලා ඒ ඔහ කන යොමාගෙන අහගෙන ඉන්නකොට තේරෙනවා ඒ නිසා හුඟක් වෙලාවට බස්ස බස්ස කියන සතා පොඩි ළමයින්ට උගන්ලා දීලා තියෙන බොහොම ප්‍රඥාවන්ත සතෙක් කියලා. මොවැඩි ශබ්ද කරන්නේ ම්ම් ගාලා හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉඳ ඉඳ ඌ ප්‍රඥාවන්තෙක් වෙනවා. කතා කරන්න කරන්න කරන්න වාචාලයක් වෙනවා. ඉතින් ඉන්න මෙතන කන් ඇහිම තමයි අපි ශ්‍රාවකයෝ කියලා කියන්නේ. අපි බුද්ධ ශ්‍රාවකයෝ. සාස්තුන් වහන්සේලා දේශකයන් වහන්සේලා. මේ දේශනාවට කන් දීගෙන අහගෙන ඉන්නකොට ඉස්සර තිබුණ එකම එක අධ්‍යාපන ක්‍රමය ඔච්චරයි. කොයිට විරුද්ධ අධ්‍යාපන වෙනස් අධ්‍යාපන ක්‍රම දෙකක් තිබුණා. එකක් තමයි මිනිස්සු මේ ඉද්ධි ප්‍රතිහාරය කරලා බඳගන්නේ න අන්තිම මට ඕගොල්ලන්ගේ හිත කියන්න පුළුවන් කියලා මේ කරන විකාරය. ඔය තුනම සාස්තුන් වහන්සේලාගෙන තිබුණා. සම්මුත් සර්වඥාන්සේ දේශනා කරා මේ ඉද්ධි ප්‍රතිහාරය හෝ ඒ අනුකුද්ධ නෙවෙයි දේශනා පාඨය තමයි ආර්ය ක්‍රමයේ. එකන දේශනා කරන අනිත් එකන අහනවා. අහන එකන බොහෝම ගෞරවයෙන් අහනවා. අහනකොට තමන් මේ අහන්නේ ලෝභයක් නිසාවත්, ද්වේෂයක් නිසාවත්, මෝහයක් නිසාවත් නෙවෙයි. මේ අහන දේ, මේ ඇහෙන දේ මෙන්න මේ විදිහට රාගයෙන් තෙත් වෙලා, ද්වේෂයෙන් වංච වෙලා, මෝහයෙන් මත් වෙලාද කියවෙන්නේ. එහෙනම් මේක ඇත්තටම එහෙම වෙනස් දෙයක් තියනවාද කියලා. ආනේ මහගෙන ඉන්නකොට තමයි ඔහිතසෝතෝ ධම්මං සුනාති. තමන්ගේ භාජනේ පිසුදු වෙලා වැටෙනදීට හිත යොදාගෙන යනකොට ඔයිතසෝතෝ ධම්මං සුනාති අට්ටිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන්නේ අසන්නගේ සුදුසුකම් ටික අට්ටිකත්වා කියන්නේ කියන දේ අර්ථ තේරුම් ගන්න. මනසිකත්වා කියලා කියන්නේ ඒ සඳහා මෙහෙවන ලද මනසක් ඇතුව. අන්නේ වේදවාරම කල්පනා කරමින් නෙවෙයි. සබ්බං චේතසෝ සමන්නාහරිත්වා මුළු හදින්ම මේ එන අලපිල්ලක් පාපිල්ලක් පාස බදා ගන්න විදියට සිපවලඳ ගන්න විදියට ධර්මයේ දිහාට ධර්ම ගෞරවය. ඔහිත සෝතෝ. ඔහිත සෝතෝ කියන්නේ සාමාන්‍ය වචෙන් කියනවා නම් ආව බල්ලන් දේව සද්දයක් කරනකොටම කන හරවන්න පුළුවන්. අන්නක නිකන් කන හරවලා අහන්න වගේ කියලා මෙතන සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඒ සඳහා නතු කරගන්නද හිතකින් යුක්තව අහනකොට ඒ ධර්මයේ අර නිකන් ආවට ගියාට අහලා මේ කණින් අහලා මේ කණින් පිට කෙරුවා වගේ නෙවෙයි හොඳට ඇතුළට යනවා. ආන්නේ විදිහට හොයිත සෝතෝ ධම්මසුන් දන්නේ විදිහට අසන්නා විසින් හොඳ පේවීමක් සාදුකම් සුණාත මානසිකරෝධ කියලා තමයි සත්‍යයන් ධර්ම දේශනා කරන්න පටන් ගන්නෙ. මානිනී මනාවකට අසව. මනස මානසිකාර්ණය පවත්තා. මම ඔන්න බණ කියන්න හදන්නේ කියලා සූදානම් කරනවා. අන්නේ වෙලාවේදී භික්ෂුන් වහන්සේ බොහොම ධර්ම ගෞරවයෙන් බණ අහනකොට හරියට තින්ත පොන කඩදාසියකට තින්ත බින්දුවක් දැම්ම වගේ මුදුවට උකහා ගන්නවා. අන්නේ වාගේ මෙතන ඔහිත සෝතෝ ධම්මං සුනාති. එහෙනම් මේ කියන කියන දේවල් තේරම බණ නෙවෙයි. බණ පොත්වල තියෙන තේරම අපි කියවට එක බණක් වෙන්නේ නැහැ. ඒ බණක් වෙනවා නම් ওই පිටුවේ අපි කියන වෙනස සිද්ධ වෙන්නත් ඕන. ඒ නිසා ඒක ධර්මයක් බවට පත් වෙන්න දේශනා කරන්නා සහ අසන්නා තුල ලොකු හේතු ධර්ම රාශියක් එකතු වෙන්න ඕන. අර කලින් කියන විදිහට රාග දෝෂ මොනිටෙත් නැති වෙන්න ඕන. මේ පුද්ගල කරා ලං වෙන්න ඕන. ලං වෙලා පරිපාසන කරලා දැනගන්න ඕන. දැනගත්තට පස්සේ කණ යොමු කරන්න ඕන. කණ යොමු කරාට පස්සේ තමයි ඕන කණ දිනුව සිද්ධ වෙන්න පටන් ගන්න. ඔල්සසෝතෝ ධම්මං සාරි. සුත්වා ධම්මං ධාරේති. ඊට පස්සේ ඒක එතනින් අහලා අර නික්කුද්ධ පඤ්ඤාවෙන් වගේ මුලින්ම කලයකට වතුරක් කරා වගේ නෙවෙයි බනහනකොට ඔඩොක්කේ තියන හිටපු දෙයක් නැගිටිනකොට බිම දාලා ගියා වගේ නෙවෙයි. ඒ කියන්නේ හොඳට දරාගෙන මේක අත්ත්ව ඥාන දෙනවා ඉතින් මේක නැවත නැවතත් හිතේ දරා ගන්නවා. සුණාත, ධාරේත, චරාත ධම්මේ කියලා යකි කියලා දිලා කියනවා. ඒ සු ආහුදේ ධාරණය කරගන්නවා. ඉතින් ධරනවා. හදවතින් ගන්නවා කියන එකයි. කොහිත සෝතෝ ධම්මං සුණාති සුත්වා ධම්මං ධාරේති. ධාතාන ධම්මාන අත්තම උපරික්කති. ඉතින් මේක හිතට වැදුනා නම් මේක හොඳ වැදුනා නම් අපි කලින් කියපු ඒවත් කියලා ගලබලා ගලප ගලප ගලප ගලප හිතේ තියෙන ධර්මයේ මේක අර්ථ ගන්න බලන්න. අපි කොහොමද මේක ඉදිරියට පාවිච්චි කරන්නේ? අපි කොහොමද මේක පරියන්කේදී භාවනාවට පාවිච්චි කරන්නේ? සක්මනේදී කොහොමද? ඒ වගේම බාහිර දුකක් කරදරයක් ආපුවම මේක වැඩගන්නේ කොහොමද? අපේ දූ දරුවන්ට මේක අපි කියලා දෙන්නේ කොහොමද කියලා ඉතින් ඔගේ විවිධ පැති අර්ථය විමසා බලන ගතියක් තියෙනවා. ඒ කියන්නේ සොයා බලන ගතියක්. ඒ තමයි දැන් අර දේශකයන් වහන්සේගේ කතාව ඉවරයි. දැන් තමයි හිතේ දරාගත්ත දේ ඒ දේ අර්ථය පරීක්ෂා කරන් බලා ගන්නවා. අත්තං උපපරික්ඛන්තෝ ධම්මං නිච්ඡාණ ක්‍රමන්ති. මෙන්න මේ බලන වෙලාවේදී අර සර්වදායි ඉස්සල නම් මතක් කරා දිට්ඨි නිච්ඡාණ ක්‍රන්ති කියන එක දුර්වලතාවයක් විදියට. යම් කිසි දෙයක බැසගෙන මේක මගේ කියා ගන්නවා නම් ඒක සත්‍යයෙන් බැහැර වෙන්න පුළුවන්. නමුත් මේ විදිහට මේ පුද්ගලයා ධර්මයේ අහලා ධර්මයේ ගැළපෙන ගතියක් තිබුණා නම් ඒ ධර්මයට ආස කරන ගතියක් ඇති වෙනවා. කොහොමද කල් මම අහුවට වැඩිය මොකක්ද මේක වෙනසක් තියෙනවා. ඒ නිසා මම මේකට මේ මගේ හිතේ විශේෂ නැමියාවක්. මගේ හිතේ මේකට නැඹුරුතාවයක් ඇති වෙනවා කියලා ඒ ධර්මයට කැමැත්තක් ඇති වෙන්න පටන් ගන්නවා. මේක මේ බුද්ධ ආගමයි පිටාගම් අතර තියෙන වෙනසක්. මහායාන බුද්ධ ධර්ම තේරවාදත බුද්ධ ධර්ම වෙන සත්‍ය වෙන සම්පිටක් නෙවෙයි. තේරවාදයේ ඇතුළතමත් එහෙම තියෙනවා. ඒ ඒ චරිතවලට අදාළ බණ ඇහෙනකොට අද මට මේ ටික හොඳට වැටහුණා කියලා ඒ ධර්මයට හිත දැස ගන්නා ගතියක්, හිමක් වෙන ගතියක්, කැමති වෙන ගතියක් එනවා. ධම්ම නිජහනක් කමන්ටි. ඒක බොහොම ලස්සන පාලි වචනයක් වශයෙන් ওই ඥානරාම සාසේ නිතරම කියන දෙයක් තමයි. ඒ හදාළ වෙලාවට බණ ටික ඇහෙනකොට මුතුරට හිතට වදිනවා ඒක. හිතට වදිනවා කියන එක තමයි සාමාන්‍යයෙන් අපිට කියන්නේ. ඒ කියන්නේ ඒ විදිහට ඒ නිච්ඡානක්ඛමන්තිය ඒ ධර්මයට හිත දාන වෙලාවට තමයි මේ දැකගත්තට පස්සේ තමයි ඔන්න කුසල ඡන්දය කියන එක පහළ වෙන්නේ. එතකොට අපි සද්ධාවෙන් පටන් අරගෙන දැන් පියවර කීයක් දෝ ඇවිල්ලා තමයි මේක කුසල ඡන්දයක් වඩටපත් වෙන්නේ. ඒ කියන්නේ ජීවිතේට අපි චිත්ත කරගන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන් වෙන්නේ ශද්ධාව කියන මූල ධර්මයේ ඉඳලා දැන් මෙතෙන්ට එනකන් පියවර රාශියක් පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. අන්න ඒ විදිහට ධම්ම නිචානක්ඛන්ති ආසති ඡන්தோ ජායති. ඡන්ද කියන්නේ කුසල ඡන්දේ. ඒ කියන්නේ අර අපි කලින් දවසක මතක් කරගත්තා වගේ මත්‍ය පිට සත්‍තාව නෙවෙයි දැන් තියෙන්නේ. මේ ධර්මයේ Tamange චරිත ලක්ෂණ වල හැටියට Tamanට පවතින කෙලෙස් වල හැටියට මුදවට මේ පැත්ත මේ පැත්ත පිළිබඳව හොඳයි මේක නම් මට පොරොදින ගන්න පුළුවන් කියලා මේ ඇහෙන උපදේශය හෝ ධර්ම කොටස ඇහෙනකොට කරබැලීමේ ආසාව පහළ වෙනවා. ඉස්ලාම කියන මේක සාහිත්‍යගත කරගන්න එක. කරගත්තට පස්සේ කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ ඡන්ද කුසල ඡන්ද ජාතෝ උත්සාහ ත්‍යාන්නේ ඊට පස්සේ තමයිලු මිනිස්සේ උත්සාහ කරන්නේ. ඉතින්ද වෙනකන් කවදාහක්වත් Tamange යෙදුමක් නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ අර තර්කයට බැස ගන්නවා. එහිට හිත කැමති වෙනවද නැද්ද කියලා බලනවා. අනුස්සවේ තියෙනවා. රුචියත් එක්ක ගලපනවා. සද්ධාව තියෙනවා. මේ සේරම තිබුණාට ඒක ඇත්තටම උත්සාහ කරන්න නම් මේ ධර්ම ඔක්කොගෙම එකින් එකට එකින් එකට කල් වෙන්න ඕනේ. මම මෙතෙන් බොහොම කැමති මතක් කරන කාරණාවක්. මෙතන ඉන්න අම්මල තාත්තලා හරිම කැමති තමන්ගේ දෙවෙනි પરම්පරාව මේ වාගේ ඇවිල්ලා බණ අහනවා නම් නැත්නම් මේ අත්ෝ කරනා වගේ මේ <clears throat> භාවනාවට ඒ කටයුතු කරනවා නම් නමුත් ඒ කවදාකවත් මෙන්න මේ කියන තැන ඇවිල්ලා කුසල ඡන්දේ පහළ වෙලා උත්සාහ කරන තැනට එනකම් අපිව කරන්න හදන සේරම ගැළපෙනීමක් නෙවෙයි. සෝනිකම් පිටින් විතරයි තියෙන්නේ. ඉතින් ඒ දරුවට තියෙන්න ඕනේ මේ කියන බණ තණ්හාවෙන් මානෙන් දෘෂ්ටියෙන් දෙමිච්ච දේවල් නෙවෙයි. මේකේ සත්‍යයක් තියෙනවා ඒක. ඊට පස්සේ ඒ කියන කෙනත් එක්ක යාළුකම පරිපාලනකම ඇති වෙන්නත් ඕනේ. ඇතුළාට පස්සේ යාගේ කනට ඇහෙන්න ඕන. ඊට පස්සේ හිතා ගන්න ඕනේ මේ ගණන් ටිකක් අටපාඩම් කරලා තියාගන්න වටිනවයි කියලා අර්ථය හොඳට පරීක්ෂා කරලා අගේ හිත බහ ගන්න ඕනේ මේකට. ඊට පස්සේ තමයි යොන කුසල ඡන්දේ පහළන්නේ. ඒ කුසල ඡන්දේ පහළනට පස්සේ ආයෙකට උත්සාහ කරනවා කියන එක තාමත් ඍජු දෙයක්. ආයෙ කවුරක්වත් ඇවිල්ලා පිටිපස්සෙන් කෙවිතක් තියාගෙන ඉලවන්න දෙයක් නැහැ. ඒ සමේ කුසල ඡන්දේ පහළ කිරීමයි ශ්‍රද්ධාවයි දෙක අතරේ පුදුමාකාර වෙනසක් තියෙනවා. කොච්චර දෝ සද්ධාව තිබුණාද මේක උත්සාහ කරලා බලන්න ඕනේ කියන කුසල ඡන්දේ කපට බහල නොවේ දෙලිතියි. මේ බුද්ධ ශාසනයේ දා බුද්ධ ශාසන කීයක් ආවා. මේක මම කරලා බලන්න ඕනේ කියන මේ අවශ්‍යතාවය පහළුනේ නැත්තම් ඉතින් සද්ධාව පමණයි. යත්තන්ගේ අර ධර්ම අනුරක්ෂණය සිද්ධ වෙනවා. ධර්මයේ කලින් කලින් හිඳිකට පවත්වාගෙන යෑම සිද්ධ වෙනවා. මොකද කවදාවත් සත්‍ය අවබෝධයට Tamange කැපවීම නැහැ. අර හාලිය හත් දෙනාට ඇඳ හැලිය වාගේ කාගේ හරි හැදෙනෙක් බොන්න බලාගෙන මිසක තමන්ගේ අතෙන් හාල් මිටක් වැටෙන්නේ නැහැ. හත් දෙනාම එහෙම කරුවාට පස්සේ මොකද වෙන්නේ? අන්තිමට උනතොත් ටික තමයි පැයෙන්නේ. බඩගින්නට ඇවිල්ලා කැඳි ගාලා බලනකොට මොනවක්වත් බොන්න දෙන්නේ නැහැ. ඕක තමයි දැන් දීගෙන ඉන්නේ සාසනීයට. ඔක්කොමලා හිතනවා ඉතින් අහවලාවත් මේක කරයි කියලා කරනෝ කරනවා තමයි කිසිම කෙනෙක් තමා වශයෙන් බහගන්නේ. ඒ බහින්න බැරි සර්වචනංශය කියන්නේ ධර්මතාව ටික පෙළ ගැහිලා නැහැ. නමුත් ඒ පැත්තෙන් අපිට මේ සංවේග පහල වෙන පැත්ත තිබ්බහම තියනා වගේම අපේ පැත්තෙන් බලන්න පුළුවන් අපිට යම් දවසක මේක අහුනට පස්සේ අප ඇතුළේම වෙනසක් කුසල ඡන්දය කියලා කියන්නේ අන්නේ ඇතුළේ රසායනික වෙනසක් සිද්ධ වෙනවා ඊට පස්සේ තමයි උත්සාහ කරන්නේ ඉතින් උත්සාහ කරන කෙනා මේ ධර්ම પરම්පරාව දන්නවා නම් මේ සරුවචනසේ මෙතෙන් දෙනකොට කොච්චර වටපිටාවක් හදාගෙන දවිලා තියෙන්නේ. එහෙම කියනවා මේ කාටවත් දුන්නට ගත්තේ නැහැ කියලා කනගාටු වෙන්නේ. මොකද මේ ලොකු ගැඹුරක වෙච්ච මේ කතා කරන්නේ. බුද්ධිලික මට්ටමේ යන්නේ නැහැ. තොගේටවත් සමාජ ධර්මයක්වත් එහෙම නැතුව මේ කාටවත් කාටවත් මේ පවරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් මේ ධර්මයේ කෙනෙක් උත්සාහ කරන්නේ නැත්නම් ඕක කුසල ඡන්දේ පහළ වෙලා නැහැ. කුසල ඡන්දේ පහළ නැත්නම් මේ ධර්මයේ කෙරේ ඇති නිග්‍රහණක් හමන්තිය කියන හිත නැමිලා නැහැ. හිතට ඒක අරගෙන නැහැ. හිතට අරගෙන නැත්නම් ඒක යාත් අර්ථ දැනගෙන නැහැ. අර්ථ දැනගෙන නැත්නම් හිතේ දරාගෙන නැහැ. හිතේ දරාගෙන නැත්නම් ඕක හොඳට කණියොදා අහලා නැහැ. කණියොදා අහලා නැත්නම් ඔය බණ කියන එකවත් එක්ක <clears throat> කිසිම අඳුරුම්කමක් පයිදු පාසනකමක් නැහැ. සමීප වීමක් නැහැ. ඉතින් මහා ධිකයට පාදගෙන පාදගෙන පාදගෙන කෙලවරටම යන්න පුළුවන්. එතකොට අපිට දැක් ගන්න පුළුවන් මේවා එක පුරුකක් හරි ගැස්සලා ගියොත් ඊට පස්සේ කවදාහක්වත් ඒ පරිපතයක් කරලා ගියා වගේ ඒක විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒක විදුලිය ගමන් කරනවා නම් කුසල ඡන්දේ පහළ වෙච්ච ගම ඡන්தோ ධාතෝ ඡන්ද ධාතෝ උත්සාහති. උත්සහිත්වා තුලයිති. උත්සාහ කරපු ගම සමානක විනාඩි 5 කවනාපාන සත්‍ය භාවනා කර. එතකොට සක්මන් භාවනා කරනවා. ඉන්නසේ ඉතින වැඩවලදී සතිය පිළිගන්න උත්සාහයක් කරනවා. උත්සාහ කරපු ගමන්ම මේ ධර්මයේ නෑ විශේෂයෙන් මේ වගේ මේ භාවනා කොටසට ගියාම පසු ගිහිල්ලා ප්‍රතිඵල දෙන ගතිය. කල් නොයවාම ප්‍රතිඵල දෙන එක තමයි තියෙන්නේ. උත්සාහයත් කරනකොටම කල්පනා කරන්න පුළුවන් මම මෙතෙක් කල් කිරුවා මට මේ වගේ දැනුමක් නැහැ. දැන් ඔන්න එක්ක දැනුමක් ආවා. එහෙම නැත්නම් කියන්නේ කොච්චර කෙරුවක්වත් මේකත් ඒ වගේ තමයි. මේකේ ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට අපි යහපැත්ත මෙහාපැත්ත දාලා තුලනේ කිරීමක් කරනවා. ගලපා බැලීමක් කරනවා. ඒක මේ මම කරන දෙයක් නෙවෙයි. යම් කිසි කෙනෙක් උත්සාහයකට ගියා නම් ඒ උත්සාහ කරපු දේ මෙතෙක් කල් කරපුවත් එක්ක මූල ධර්මත් එක්ක ගලපලා බලන එක තුලනේ. තුලනේ ඉතින් අනිවාර්යයෙන්ම මේ චෛසික ධර්මයක් වෙන දෙයක්. මේ මේ ජවනිකා නාඩගමේ ඊගාව ජවනිකාව. මේ දන්වල ඊගාව කුරුක. උස්ස හිට්වා තුල ඒ තුල හිට්වා පදහක් අන්නේම කෙරුවට පස්සේ Tamande යම් කිසි ප්‍රමාණික ප්‍රතිඵල දෙන ගැටි ආවට පස්සේ තමයි ප්‍රධාන වීර්යයට යෙදෙන්නේ වායමති චිත්තං ආරබති චිත්තං පග් වායමති ආරබති චිත්තං පග් ගන්නාටි පදහති කියලා සඳහන් කරලා තියෙනවා පොඩි ව්‍යායාමයක් තාලා බලනවා ව්‍යායාමයක් තාලා බලුවට පස්සේ ඒක තියෙනවා නම් ගුණයක් ඊට පස්සේ ඉතින් කැසපට ගහගෙන අතපය හොඳට හයි අරගෙන ඉතින් වැඩේට බහින බහලා තමයි අපි ප්‍රධාන වීර්ය යොදාගන්නේ. මොකද කුසලම ගන්නකොට උගන්නනවා අලුත් භෝගයක් නැත්නම් අපි පරණ පාවිච්චි කරපු සම්ප්‍රදාන කුල වී වෙනුවට හොඳ පිටර ගියක් අපි අඳුරලා දෙනවා නම් ගොවියන්ට අපි ඒකට ඉස්සෙල්ලා යත්තම දැනුම් දෙන්න ඕනේ මෙන්න මෙහෙම අලුතෙන් වීජාසක් කරන ගන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ අඳුරලා දීලා දීලා පරිශන කරලා බලලා දෙනවා අඩු ගානේ ගිය පාර ගත්ත අස්වනට වැඩිය 140කට වැඩි වෙන්නේ නැත්තම් ගොවියට ඒක බාර ගන්න ලැහැති නෑ. අසන්නේ 140කට වැඩි මේ වැඩි අසන්න ගන්න පුළුවන් නම් එයා ඒක අලුත් පරිශීලනය කරන්න කැමතියි. ඒ වගේ තමයි අපේ ජීවිතයේ අම්පිටයක් අපි විශේෂයෙන්ම නැදි වයසට ආපු ඇත්තෝ සම්බන්ධ වෙන්නේ හෝ සම්බන්ධ කරගන්න පුළුවන් වෙන එක කැපී පෙනෙන වෙනසක් තියෙනවා නම් තමයි. ඊට පස්සේ ආයෙකට ප්‍රධාන වීර්ය කරනවා කියන එක. නැත්නම් ඒක විපස්සනාවට නංවනවායි කියන එක අලුත් දෙයක් නෙවෙයි. උත්සහිතවා තුලයිති තුලයිත්වා පදහති තුලණය කෙරුවා නම් අනිවාර්යයෙන් මේ කියන්නේ හොඳටම හිතින් කයින් වචනයෙන් ඉඳගෙන සක්මනේ එදිනදා වැඩවල පුළුවන් තරම් ඒක ප්‍රධාන ප්‍රධාන වීර්ය කරනවා ආතාප වීර්ය කියලා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන එකයි කෙලස් තවන වැර ඇතිව ඉතින් ප්‍රධාන වීර්ය කරන්න පටන් ගන්නවා ඒ විදිහට ප්‍රධානය කරනකොට පහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චිකාරෝති කියනවා. ඒ විදිහට අර මුළු කයින්ම කාය ජීවිත නිරපේක්ෂව මුළු හදින්ම වැඩ කරනකොට Tamanට කය කිලි බලාගෙන යන තරම්. කයින් අද්දක ගන්න පුළුවන් වෙනවා. ඒ ඒ ඒ කුසල ඒ චෛතසික ධර්ම පෙළ ගැහෙනකොට කුද්ධිකාපේටි කණිකාපේටි පක්ඛණ්ඩන ප්‍රීති, පරණා ප්‍රීති, උබ්බේගා ප්‍රීති වශයෙන් සමාන ප්‍රීති වශයෙන් තමයි තේරෙන පටන් අර ගන්නවා. ඊගා අලුතෙන් සෝඩා බෝතලයක් කඩපුවම ඇතුලෙන් අර බබුළු දාගෙන ඉන්නා වාගේ සතියේ විශාල පිපිදීම ඇති වෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් විශාල වශයෙන් සැහැල්ලු වීම. උඩපා වෙන්නා වගේ තේරෙනවා. සමහර නැත්නම් ආලෝකමතු වෙනවා. විවිධාකාර ක්‍රමවලට මේ කය පව මේ සත්‍යය අවබෝධ කරගන්න පටන් ගන්නවා කියලා කියනවා. ඒ කායේන කියලා සත්‍යම් පරම සත්‍යම් සත්‍ය කරෝති කියන විදිහට යම් කිසි කෙනෙක් <clears throat> මේ යොදන සමාධි භාවනාව එතන විපස්සනා භාවනාව අධ්‍යක ගන්න පුළුවන් තරමට ගියාට පස්සේ තමයි ඒ අධ්‍යකීමමයි නෝනින් විවිධ දකින්නේ. ඒක කායනිචේ පරම සත්‍යං සත්‍ය කරෝති පඤ්ඤායන චං පඤ්ඤායන තං අතිවිජ්ජ පස්සති. ප්‍රඥාවෙන් ඒක විනිවිද දකින්න. නිසා ඒකට ඉස්සෙල්ලා අනිවාර්යයෙන් මේක ඇඟට දැනෙන්න ඕනේ. මේ වෙන වෙන සංගකට දැනෙනවා. ඒකට දැනුනට පස්සේ ඒක විනිවිද දකින්න ගතිය තමයි ප්‍රඥා මේ ප්‍රඥාචෛසිකෙන් කරන්නේ. ඉතින් ඒක නිසා මේ කියන්නේ ධර්මය අනුරක්ෂණය කරපු ධර්මය. රැකගෙන ආපු ධර්මය අවබෝධනය කරන හැටි. අනුබෝධ කරන හැටි. මෙන්න මේ ටික උනේ නැත්තම් අපි කියන්නේ කියන්නේ ඒ පුද්ගලයාට භාවනාවේ ඥාන නැහැ. සුතමේ ඥාන තියෙනවා, චින්තාමේ ඥාන තියෙනවා. නමුත් කවම කවදාකවත් අනේ හෝ ওই චින්තාමේ ඥාන ඒ පුද්ගලයාගේ පෞරුෂත්ව වෙනස් කරන්නේ කොච්චර ලං කරගෙන හිටියත් සුතමේ වාසේ කොච්චර ලං කරගෙන හිටියත් තර්කමේ වාසේ මෙන්න මේ වගේ දේවල් එන්න පටන් ගන්නකොට මෙවැනි පුංචි අත්දැකීමක තියෙනවා අර සුතමේ නාන ටොන් එකකට වැඩි වටනවා ඒකම තර්ක කරලා කරලා අවුරුදු ගණන් තර්ක කරාට වැඩිය ඉතාම චිත්තක්ෂණයක් හෝ Tamange මූල කර්මස්ථානයත් එක්ක හිතර පවතිනකොට එයින් ඇතිවෙනා වූ අත්දැකීම් ලඟ වෙනකොට මේ ධර්මයේ පිළිබඳ මූලික ඒ කියන්නේ ධර්ම මූල අයිතිවාසිකම් පිළිබඳව පුදුමාකාර වටිනාකමක් සමාලලට ඒ යෝගාවචරයට තේරෙන්නේ නැහැ. නමුත් ਸਰවචන්නාංශය අගය කරනවා. උන්වහන්සේවට මේ සාදුකාර දෙනවා. ඉතින් ඒ තරම් සාදුකාර දුන්නත් ඒ වගේ පැත්තකට බණ භාවනා කරන කෙනෙකුට ලෝකයාගෙන් ලැබෙන ඊට වැඩිය සමහරට උගාවක් වෙනස් අත්දැකීමක්. මොකද ලෝකයා හිතාන ඉන්නේ ඊට වැඩිය පහළ මට්ටමේ පින්කම් කරන එක තමයි බුද්ධ ආගම කියන්නේ. මේ ආගම පාත්තන්න මේ අපේ සංස්කෘතිය පාත්තන්න මේ විදිහට බහලා වැඩ කරන්න ඕන එක තමයි තියෙන කතාව. නමුත් භාවනා කරනකොට තියෙන්නේ පුළුවන් තරම් තමන්ගේ හිත ඒකාග්‍ර කරගෙන ඇත්ත ඇති ඇතිෙන් දැකලා ඒකට යෙදෙන. ඉතින් ඒ නිසා එහෙම කර නැත්නම් බොහෝ විට උසුළු විසුළු කරන්න පටන් ගන්නවා. විද්‍යාව ඥානරාම සාරික පොතේ සඳහන් කරලා තියෙනවා මේ විදිහට ධර්මයේ සත්‍යව බෝධයට පෙළඹිලා ඒ කටයුතු කර නැත්නම්ට අද රට්ටු භාවනා පිස්සයි භාවනා පිස්සයි කියලා කියනවා කියන. ආකල්පෙම වශයෙන් හරි කොටු වීමකට හරි මේ එලිමහන්සිට කඩ කොටවත් වගේ තේරෙනවා. ඒක නිසා උන්වහන්සේ සඳහන් කරන මේ භාවනා කිසයි භාවනා කිසයි කියන නිසා රට්ටු කෙලපෙච්ච පරික්‍රමකට තරම්වත් සලකන්නේ නැහැ කියලා භාවනා කරන කෙනා. නමුත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සාදුකාර දෙනවා. මේ කරන උත්සාහයට මොකද අර අනු අනුරක්ෂණය වෙලා ආපු ධර්මයේ අනුබෝධණයට පෙළඹෙන හැටි. ඒ නිසා යම් කිසි කෙනෙකුට යෝගේ භාවනා කරනකොට සද්ධා ජාතෝ උපසංගම. Tamanට මේ බුද්ධයා කරේ සද්ධා ඇති වෙලා එතෙන්ට යන්න වෙනවා. ගිහිලා පෛරුපාසනී කරනවා, අසුරු කරනවා. පෛරුපාදන්තෝ සෝතං ඕධහති. ඒකට කණ යොමු කරනවා. ඒ කණ යොමු කරන යොමු කරන කනට ධර්මය ඇහෙනවා. ඊට පස්සේ ඒවා දානවා. ධර්ම කියන්නේ ඔය DVR එකේ රෙකෝඩ් කරන ධර්ම එක නෙවෙයි. ඒකත් හොඳයි. නමුත් ඊට වැඩිය අවශ්‍ය කරලා තියෙන්නේ හොඳට කල්පනා කරලා මේවා කොහොමද ගැලපෙන්නේ කියලා හිත යොදලා ධර්මයේ තාලට කියනවා නම් කටපාඩම් කරලා. අන්නේ ධාතානන් ධර්මාන අත්තං උපාය කර හොඳට බලන්න ඕනේ. මේ වෙනකොට අපි අවුරුදු 10 15 සමානත්ව භාවනා ජීවිතය ගත කරලා තියෙනවා. මෙතෙක් කල් ජීවිතයත් එක බලනකොට මේවත් ඒකමද? එතන වෙනසක් තියෙනවා. අන්නේ විදිහට අර්ථය පරීක්ෂා කරලා බලන කෙනා තමයි දැනගන්න පුළුවන් නෑ මේකෙන් නම් යතුරු ලැබෙනවා මේක නම් අපිට සමීකරණය ලැබෙනවා අපිට මේකෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා දිට්ඨි නිජහනක්ඛන්තියකට අපේ හිතේ ඊට යනවා නම් විතරයි අපිට දැනගන්න පුළුවන් කුසල ඡන්දයක් ඇති වෙනවා. ඒක නිසා බලනකොට ඇත්තට භාවනා ක්‍රමයකට බහැලා මේ භාවනා කරන කාලයේ ජීවිතේ විශාල ආතාප වීර්යයක් තියෙනවා. ඊට වඩා ලොකුම ලොකු වෙනස මෙන්න මෙතනයි තියෙන්නේ. Tamante එක කර බලීමේ ආශාව පහළ වෙලා කුසල ඡන්දේ පහළ වුණා නම් මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා. ඒක පොරෙන් හරි කරනවා. ඒකද විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට එහෙම නැත්නම් පුරුෂයින්ට ගා කරන්න වෙලා තියෙන හොරේ. ඒ මොකද දෙමාපියෝ මේ සත්‍යානුරක්ෂණයයි තේරුම් ගන්න තිබිලා තියෙන්නේ. මේ ශාසනය මෙතෙක් දක්වා රැකගෙන ඒම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා දෙනමුත් ඊනකින්වත් ඒගොල්ලෝ හිතුවේ නෑ මේක සත්‍ය අවබෝධයට කරන්න පුළුවන් වෙයි කියලා. මට පැහැදිලිවම කියලා තියෙනවා මේ මතිමතාන්තරව ක්‍රියාත්මක කරන්න හදනවා කවදාකවත් මේ ලෝකේ කරන්න බැරි දෙයකට කියලා මගේ අත්‍යන්ත කිට්ටුවක් තමයි දොස් කියලා දෙනවා. ඒ දොස් කියලා මම හිතකට කමක් නෑ මට කියනවා මගේ ජීවිතේ මට ඕන දේ රුචි කරලා මගේ රුචිය ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් කාටවත් එකට වළක්වන්න බෑ. හැබැයි ඒත් කියන්නේ මේ තරහකට එහෙම නෙවෙයි ලොකු අනුකම්පාවකින් තමයි. විශාල විශ්වවිද්‍යාලයේ දවසේ හිටපු අය ගොම්ගත් ඇත්තු හරියට කණ්ඩ කරලා කිව්වා. ඔය විහිළු කරවට කවන්නේ පහළ පැවිදිින් දෙන්න එපා කියෝ. ඊටතරිය භාවනා ඔළුවට අරගෙන කරන්න එපා කියෝ. ආවට ගියාම කිරුවට කමන්නේ නිකන් ඔය මේ part time job එකක් වගේ කිරුවට කමන්නේ. හැබැයි සීරියස් කරන්න එපා කියෝ. බොහොමත්ම ගෞරවයෙන් තමයි කියන්නේ අපේ අම්මට වැඩිය බොක්කෙම්ම තමයි කියන්නේ. ඉතින් මට සොරි කියලා හිතනවා අනේ මේ මිනිස්සුනේ මේ විශාල පිරිසට උගන්වගෙන කරගෙන ඉන්න ඇත්තෝ. ඊයත්තු ධර්ම විචාර වේද කටයුතු කරද්දී අපිට මේක කුසල ඡන්දයක් ඇති උනායි කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලනකොට මහා ලොකු මේ උරුම වාසිකමක්. මොකද කවුරක්වත් යොමු කරලා නෙමෙයි මේ ඇතිලා තියෙන්නේ. අපි විසින්ම ඇති වෙච්ච අනේ උත්සාහය ඇති වුණාට පස්සේ කුසල ඡන්දය ඇති වුණාට පස්සේ ඒ ඇති වෙන උත්සාහය මගේ ජීවිතේ නම් තන්නේ කරම හොරෙන්මයි කෙල්ලේ. ඒ නිකන් කැත වැඩක් කරන කෙනෙක් වගේ. සමාජ දූෂණයක් කරන කෙනෙක් වගේ රහසෙන්මයි ඒ උත්සාහය කරන්න සිද්ධ වෙන්නේ. ඒ උත්සාහ කර කර කරගෙන යනකොට තමයි මේක තුලනය කරලා බලනකොට මේ පාඩම් කරන වට ඒ වාසියක් තියෙනවා. ඒ නිසා අවුල් වෙන වැඩවලට ටික ටික ටික අඩු වෙන්න පටන් අර ගන්න. ඕන්න ඉතින් තුලනේ වීමක් වෙන්න පටන් ගන්නවා. තුන්වෙනි වෙලා පටන් ගත්තට කවදාකවත් ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න බෑ. මොකද හේතුව කිසිම කෙනෙක් කවදාකවත් මේ වගේ භාවනාවකින් ඒ වගේ ප්‍රෝජනයක් ගන්න බලාපොරොත්තුවක් නෑ. ඒගොල්ලෝ ඉතින් වන්දනා කරන්නේම අනේමයි තිබුදුහාමරෝදයට එකම ධර්ම මණ්ඩපයේදී ධර්ම ශ්‍රවණය කිරීමේ කියන්නට මේකවල නිවන් දකිට ලැබීවා කියන සාදු කියනවා. ඒ නිසා සීල ඕනම කෙනෙක් පරිච්ඡාව නිවන් දකිත්වා කියලා බෝඩ් ගන්න. ඒකට මැරෙන්න ඕනේ. අනිච්චාව දුකන නිවන් ලැබසෝ ලැබේවා. ඒ නිසා මම බුරු යන ගාන්ගේ ස්වාමීන් වහන්සේ කියන්නේ ලංකාවේ නිවන කංකුම් වගේ කිව්වා. බොහොම ලාභයි. ඕනම කෙනෙක් මරිච්ඡාම නිවනේ. ඒ තරමටම අපි මේ සත්‍ය ධර්මයේ අපේ ජීවිතෙන් ඈඩ් කරලා මැරිච්ච තැනකට කළු පානකටපත් කළා තිබුණා. දැන්ටත් ඒක තමයි ප්‍රධාන මූල මේ මූණත පෙනුම. ඉතින් ඒ කියන්නේ කුසල ඡන්දය කියලා කියන තැනින් පස්සේ ඒ කුද්දල ඒකට දෙලිම සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කුසල ඡන්දය ආවට පස්සේ මොන්නම ක්‍රමයකින්වත් ඒ දේ පරිේෂණ කරලා බලන්න නැතුව උත්සාහ කරන තු ඉන්න බෑ. ඒ නිසා අපි කෙනෙකුට උත්සාහ කළ යුත්තේ ශ්‍රද්ධාව ඇති කරගන්න නෙවෙයි. ඒක මම භයානක දෙයක් කියලා මට ලොකු සංසි කිව්වා. මොකද ශ්‍රද්ධාවක් ඇති කරගන්න දුකක් දෙන්න වෙනවා. සුනාමියක් එවයි බොබයි සද්දා වේවායි කියලා. ඉතින් කොහෙන් හරි කියලා සුනාමියක් හරි සුලිසුණක් හරි ආහනියක් අකුණක් හරි අන්නේ ඌ සද්දා වෙනවා. නමුත් සද්ධාව පරිල කවදාකවත් කුසල ඡන්දේ පහළ වෙයි කියලා කියන්නේ. මේ සද්ධාව අර බුදුහාමුදුර කලින් කිව්වා වගේ Taman මේ තුච්ච වූ රික්ත වූ මුසා වූ දෙයකට වෙන්න පුළුවන්. ඒයින් තොර වෙන්න පුළුවන් සද්ධායෙන් අල්ලගත්තේ නැති දේ වෙන්න පුළුවන් නියම සත්‍ය පවතින නිසා සද්ධාවේ ඉඳලා ඒක තමයි ඔකප්පන සද්ධා වශයෙන් පෙන්වන මෙන්න මේ කියන කුසල ඡන්දය දක්වා පහළ වෙනකොට ඒ බුද්ධලගේ ලොකු පෞද්ගලික යදවමක් තියෙනවා. ආනන්දේ පෞද්ගලික යදවුණාට පස්සේ තමයි උත්සාහ කිරීම කියන්නේ. අන්නේ උත්සාහ කරාට පස්සේ විතරයි අර තුලණය කරලා බලන්න පුළුවන් වෙන්නේ මම අද්දකපු හරිය මෙහෙමයි හිතින් හිතාගත්ත හරිය මෙහෙමයි කණෙන් ආගත්ත හරිය මෙහෙමයි ආන්නේ තුන ආපු ගමන් ඒ හිතින් හිතාගත්ත දේවල් වලට වඩා සම්පූර්ණ වෙනස් රසයක් තියෙනවා. පුංචි දෙයක් හරි අතින් හිතින් අත්විඳනවා. අස්පන අපිට දැක්කනවා. ඒ නිසා දැනුම සහ තර්ක ඥාන තෝණයකට වැඩිය අත්දැකීම අවශ්‍යයක් වටිනවා. නමුත් ඒක අගය කිරීම වශයෙන් බලනකොට අපිට මොනම දෙයක්වත් අලුතෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි මේක මම දැන් මෙතන කියද්දි අද්දක්කා කියන ගමන් කාටවත් නෑ බෑ කියන්න බෑ. තවත් ඒක අර මොනවාක්වත් දෙන්නේ නැති නිසා හුඟක් වෙලාවට ලෝකයාගෙන් එන අපවාද නිසා අපි හුඟක් වෙලාවට මේක පිළිබඳව අර ඇසිච්ච කුසල ඡන්දේ පොඩි පොඩි අඩුපාඩුකම් ගන්නවා. නමුත් මේ ක්‍රියාමාර්ගය දිහා බලනකොට හිතා ගන්න ඕන කුසල ඡන්දය ඇතිවීමම විශාල වැඩ પરම්පරාවක ප්‍රතිඵලයක්. අන්න ඒ වශයෙන් ඇවිල්ලා අපි උත්සාහ කරලා තුලණය කරලා ඒ තුලෙන් තුලින් අපි පදන් වීර්යය පුළුවන් තරම් gedara dore වුණත් වැඩ කරනකොට අපි මේක ළඟා කරගන්න ඕනේ. ඊට ලැබෙන වෙලාවක කොහොම කොහම හරි අපි සක්මන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කොහොම හරි මේ වගේ ස්ථානයකට ඇවිල්ලා හෝ gedara හෝ පරියන්කේ කරන්න ඕනේ කියලා මේ ප්‍රධාන වීර්යයට බැස්සට පස්සේ තමයි මේ ditthi nijjhana ක්‍රමය තමන්ගේ පදන් නීතිය තුලින් එනේ අත්දැකීමට ය아가න්න පුළුවන්. මේක කවදාකවත් ඒක මම කනගාට වෙනවා. තව කෙනෙකුට දෙන්න නම් හිතන්න අමාරුයි. තව කෙනෙක් දකින්නකොට විශාල මුදිතාවක් නම් උපදිනවා. ඒක හිතා ගන්න බැරි මුදිතාවක් උපදිනවා. තව කාටද දෙන්න උත්සාහ කරනවා කියලා කියනවනම් මෙන්න මේ પરම්පරාව අනුසක් හේතුවක් වෙනවා ඒක. ඒ නිසා අපි කල්පනා කරනවා අපිට තියෙන යුග මෙහෙවර තමයි අද මේ සත්‍යානු රක්කණය වෙලා අනුරක්ෂණය කරන අපි ළඟට ආපු මේ ධර්මයේ සත්‍ය අවබෝධ කරගන්න කියන්න පුළුවන් නම් අපි අපි තුලින් උස්ප ගන්න වාරයක් පාද පියවරක් සබන පියවරක් පාස ඉදින වැඩ කරන මොහොතක පුළුවන් තරම් ක්‍රමයකට මේ සත්‍ය අවබෝධයට කරගෙන යන්න ගියාම ඒක අනිවාර්යයෙන්ම කයමුත් අත්දැක ගන්න පුළුවන් හිතෙමුත් එන ඥානෙමුත් විනිවිදගෙන යන්න පුළුවන් කියලා. නමුත් මේ <clears throat> කාපටික බ්‍රාහ්මණය මේ කතාව ඔක්කොම ඇහුවට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අපිට සත්‍යානු බෝධය කියලා දුන්නා. නමුත් සත්‍යානුපatti මේක සාක්ෂාත් කරන ක්‍රමය. මේකෙන් ඇති කරගෙන තියෙන මේක හරි බවට නිකන් අඹගින් කඩේකට ගිහිල්ලා අපි අඹ කෑල්ලක් කාලා බලනවා. මේ අඹ කොටේ අඹ හොඳද කියලා හොඳයි. ඊට පස්සේ අපි අඹ අපි සතු කරගන්නවා. අපි මිලදී ගැනීමක් කරනවා. ඒක වෙන සත්‍යානුපatti. එතකොට කියනවා වහන්සේ මේ කියන ධර්මය නම් දැන් හොඳට මට සත්‍ය අවබෝධය සඳහා මේ වගේ යෙදවුමක් ඔය ත්‍රිවේද පාරගෝ වුණත් අත්මුත પરම්පරාවෙන් අපි පිරිසිදු වුණත් අපි ඒ වගේම ලස්සන පෙනුමක් තිබුණා මොනම දෙයකින්වත් සත්‍ය අනුභෝධයේ සත්‍යානුපත්තියේ සාක්ෂාත් කරන්නට යන්නේ මේකෙන් අපි ඇති කරගන්නේ මේක කරන්න පුළුවන් දෙයක් ඇති සංඥාවක් පුළුවන් බව ඇති කර ගැනීමයි මේක සිද්ධ වෙනවා මේක දන්නවා නමුත් ඒක කරන්නේ කොහොමද කියනකොට සරුවචනාංශය දෙනවා සම්පූර්ණ සූත්‍රයෙන් භාගයකට මේ සත්‍යානුබෝධය අපිට මේ රස බලලා මෙන්න මේක තමයි නියම දේ කියලා තේරුම් ගත්තට පස්සේ ඒක සාක්ෂාත් කරගෙන අවසානයේ මාර්ගඥාන පරිඥාන ලබන තැන දක්වාම නැවතත් ඒ ශ්‍රද්ධාව ඉඳලා පටන් ගන්න එක එක එක එක පාවිච්චි කරන හැටි. ඉතින් මම හිතුවා ඒක ඒ කොටස මේ සත්‍යානුබෝධයේ සිට සත්‍යානුපatti පatti කොටස අපි අනිත් දවසට තියාගන්නවයි කියලා. ඒකෙදි පෙන්නනවා භාවනාවේදී මේ විශ්වාසය ඇති කරගත්ත පස්සේ මෙයා තමයි ගුරුවරයා. මේක තමයි ක්‍රමය. මම මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියන විශ්වාසය ඇති කරාට පස්සේ ඒක ක්‍රියාත්මක කරන පැත්ත අවසාන කොටසට දැක්වෙනවා. ඒ ඒ කොටස මේ එතෙන් දෙනකන් ඉස්සලාම සත්‍යානුරක්ෂණය කරනකොටත් ඒ කාපටික බ්‍රාහ්මණ සර්වචනාසිරි ස්තුති කරන ස්වාමීන් වහන්සේගේ යමක් මං සත්‍යානුරක්කන වශයෙන් අහුවනම වහන්සේ කියප එක ඇත්තයි මම ඒක බාර ගන්නවා. මේ ප්‍රදේශයට එනකොටත් මතක් කරනවා ඔබ වහන්සේ යමක් සත්‍යානුබෝධය අවබෝධය වශයෙන් ප්‍රකාශ කරන මේකත් ඇත්තයි. ඊට පස්සේ අවසානයේදී මේ සූත්‍රයේදී සත්‍යානුපත්ති ඒ මාර්ගඵල ඥාන සාක්ෂාත් කරන දක්වාම ගියාට පස්සේ ඒ මනුස්සයව සර්වචනාසී ඉදිරියට වැඳ වැටලා ඔබ වහන්සේගෙන මේ ධර්ම දේශනාව ඇලී අසලමන් අච්ච මනුස්සයෙක්ව එළියට යන පාර කිව්වා වගේ. අන්ධකාරේ කාමරයක් අස්තරමින් හිට මනුස්සයර පහනක් පත්තු කළා තිබ්බා වගේ. එළියක් දුන්නා වගේ. යතිරනමලා තිබුණ කලයක් උඩු අතට හැරිවා වගේ. බොහෝම ආශ්චර්යජනකයි කියලා අර 500ක් වම්නන් මැද කරුවචනාදී ඉදිරියට වැඩ වැටිලා අනේ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතයේ තියෙන කමම බුදුන් සරණ ගිය, ධම්ම සරණ ගිය, සංඝ සරණ ගිය උපාසකයෙක් කොට ධර්ම සේක්වා කියලා ඒ බුදුජාන් වහන්සේට තමන්ගේ ජීවිතයේ කැපකිරීමෙන් තමයි මේ සූත්‍රය හමාර වෙන්නේ. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ තමන් මේ කියන මේ දිග ධම්මලේ කොතනද දැන් මේ වැඩේ වෙන්නේ කියලා. හැබැයි හොඳ ලස්සන මේ සූත්‍රේ නවදනාත කියනකොට තේරෙන දෙයක් තමයි මේක එක සැරයක් කර කැවෙන චක්‍රයක් නෙවෙයි. දුවැනි චක්‍ර ලක්ෂ කෝටි වාරයක් කරගෙනනවා. එක එක ධර්මතාවයක් අපි ඉගෙන ගන්න. ඒ වගේ ඒ ධර්මතාව වෙනුවෙන්ම චක්‍රය කරකවනවා. ඊට පස්සේ වෙනත් එකක්. ඊට පස්සේ වෙනත් එකක්. පටවිලාසෝ තේරුම් ගන්නකොට අපි මේ කරකුණ තාලේ වගේම චක්‍රය කරකවන අනිත් දවසේ ආපෝ ධාතුව තේරුම් ගන්න. ආපෝ ධාතුව තේරුම් ගත්තට පස්සේ වායෝ ධාතුව. වායු ධාතුවෙන් පස්සේ තේජෝ ධාතුව ආදි වශයෙන් මේක වැදගත්ම එක තමයි ඉස්සිස්සලාම මේ සඳහා එකම රූප ධර්මයක් හෝ නාම ධර්මයක් මත අල්ලගන්නේ. ඊට පස්සේ ධර්මචාන් දේශනා කරනවා මෙන්න මේ විදිහට එක ධර්මතාවයකින් නිකන් ආනාපානයේදී ආස්වාස පැත්ත හෝ හොඳට තේරෙනවා. ප්‍රස්වාසය තේරෙන්නේ නැහැ. ඒක කමක් නැහැ. ඒක හොඳට තේරුම් ගත්තා ඒකමයි ක්‍රමේ ප්‍රස්වාසය. මේක නිසා කියනවා මේ සත්‍යානුබෝධය දක්වා විස්තර කළ කොටසට කියන්නේ ආශේවණිය කියලා. ආශ්‍රේ කොට බැලීම. දැන් පිටින් නෙවෙයි අතේ දුරින් නෙවෙයි. Taman යෙදිලා ආශ්‍රේ කොට බැලීම. අන්නේ ආශ්‍රේ කරපු දේ භාවේති දැන් මම පටවි ධාතු පිළිබඳව දන්නවා එහෙනම් ආස්වාදේ ආස්වාද පැත්ත දන්නේ ප්‍රස්වාසය දන්නේ එහෙනම් සක්මනේදී නම් මට තේරෙනවා පරියන්කේදී දන්නේ නැහැ සක්මන පරියන්කේ දනවාට එදිනදා වැඩ දන්නේ ආදි වශයෙන් අර ඇති වෙනසක හැම වෙලාවෙදීම අපේ ඉදිරිපිට තියෙනවා අපිට තියෙන අභියෝගයක් වශයෙන් නමුත් එකක් හරි දන්නවා එක්ක පරියන්ක එක්ක සක්මන එක්ක බෙදින්දා වැඩ ඒකම නැවත නැවත භාවනය කරන භාවිතා කරනවා කියලා කියන්නේ අර හරිය මොඩල් එක හරිය ඒ ආදර්ශය යොත යොදා යොත යොදා බලන බලනකොට බලනකොට ඉස්සරට වඩා ගහන ගහන බැරි හරියන්නේ නැහැ. නමුත් ඉස්සර ඉස්සර ප්‍රයත්න වලට වැඩිය පස්සට පස්සට ප්‍රයත්න වල වර්ධන ප්‍රමාණය අඩු වෙලා හරියන ප්‍රමාණය එන්න පටන් ගන්නවා. ඒ වුණත් අහසේ වෙති භාවේති එතකොට තමයි තමන්න ගුරුවරයෙක් නැතුව තමන් තුළින්ම මේ ධර්ම ක්‍රියාත්මක කිරීමේ ශක්තිය. ඊට පස්සේ බහුලී කරෝති එක සැරයක් වෙලා බෑ. ඒකට යන්ත මන්තරයක් සිද්ධි කරන්න වගේ 108 108ක් මතුරන්න වගේ ඒකම නැවත කරන්න ඕනේ. නිසා යම් දවසක අපිට ආස්වාද ප්‍රසආතේදී ආස්වාදයේ හොඳට හිත විනාඩි 5ක් 10ක් හිතන ප්‍රසවාසය ආවේ නැහැ කියලා හිත ගන්නකට තිබුණාම ප්‍රශ්නයක් නැහැ අපි යම් දවසේ ආස්වාසයම අලුතෙන් බලලා නැවත ඒක යොදනකොට ඒකෙන් එන ආభాසයේ ඕනේ ඒක හිත තැම්පත් වුණා නම් කය තැම්පත් වුණා නම් හුස්මලල් තැම්පත් වුණා නම් නොදැක්ක ප්‍රසවාසය උන ආයේ වේට පටන් ගන්නවා ඊට පස්සේ ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරන යනකොට උන ආස්වාද ප්‍රසවාස දෙක මැද තියෙන හිස්තන පේන්න පටන් ගන්නවා අන්තිමට බලනකොට ආස්වාද ප්‍රසද්දේ ගෙවිලා ගෙවිලා ගෙවිලා ඉතුරු වෙන්නේ නිකන් මේ හිස්තන විතරයි වාගේ. නොදැනෙන නොතේරෙන තැනකට යනවා. ඔක්කොම සිද්ධ වෙන්නේ එකම චක්‍රය තමයි. නමුත් එක එක ධර්මතාවට එක එක එක විතරේ කරකෙන්න පටන් ගන්නවා. ආනේ නිසා මේක ආශේවති භාවිති බහුලී කරෝති තමයි. ඔවිත ධර්මයේ ඊගාව කොටසට නැත්තම් මේ සංඛි සූත්‍රයේ දෙවෙනි කොටසේ සඳහන් වෙන්නේ. ඒක තමයි අපි අත්‍තරම මේ කරගෙන යන්නේ. නමුත් ඒ කරගෙන ගියාට අපි මෙතෙන්ට එනකම් එනකම් අද එන තැන දක්වාම ගොඩ ගැහිගෙන ආපු මාර්ගය. ඒක දැනගත්තා නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා. අපි ඒ කාම දුෂ්කර කොටස, අමාරුම කොටස යම් ප්‍රමාණයකට අත්දකලා තියෙනවා. අපිට අවශ්‍ය කරන දේ ඒකට අවශ්‍ය සප්පාය කරු සප්පලා දීලා නැවත නැවත ඒක වෙන්න පටන් ගත්තම අර අහපු දේවල් වලින් වැඩක් නැහැ තර්ක කරපු දේවල් වලින් වැඩක් නැහැ භාවනා කරපු මේ කරලා ලැබපු දේ නැවත නැවත නැවත චක්‍ර වශයෙන් කරකවන එක තමයි යෝග ජීවිතය කියලා කියන්නේ ඒක තමයි යෝගී කියලා කියන්නේ ඒක නම් කරලා මේ ඉන්දිය වලින් සප විදිහකට භෝගී කියලා කියන්නේ කාම භෝගී මේක යෝගී ආනේ දෙක තුලින් තමයි ඒ දෙකේ සමානලාට භෝගී පැත්ත වැඩි වෙනවා සමානට යෝගී පැත්ත වැඩි වෙනවා නමුත් මූලිකම සැරේ ඉස්සෙල්ලාම කුසල ඡන්දයක් පහළලා යම් අත්දැකීමක් ලැබලා තියෙනවනම් එදා පටන්ම කරකෙන්න කරකෙන්න අපිට අලුතෙන් සලකා බලන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා ඒක නිසා එදා ඒ කාපටික බ්‍රාහ්මණය මේ බමුණු මත සම්බන්ධ කරන බුද්ධ ධර්මයට ගත්ත වෙලාවක්. දැන් අපිට තියෙන්නේ බුද්ධ ධර්ම සහ බුද්ධ ධර්මයේ අතර වෙනස් තේරුම් ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා. බුද්ධ ආගම හැම වෙලාවෙදීම අනුරක්ෂණයට හේතු වෙලා තියෙනවා. මේ අඳුරේ පාස් කරන යතිමත් යවන මල් වට්ටියක් වගේ යවන්න පුළුවන්. නමුත් ඒක අපිට ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. අවබෝධයක් වෙන්නේ නැහැ. එන්නේ බුද්ධ බුද්ධ ආගම නැත්නම් ආගමක් වශයෙන් තියෙන දේ බුද්ධ ධර්මයක් බාටපත් කරන්න අවබෝධය කියන කොටහේ ඉන්නවා. ඒ කොටහ ආවනම් මූලික හරිය මේක තමයි තාමත් වැදගත්. ඒක නැවත නැවත කිරීමටයි අපි මේ බණ අහන්නේ. හිතේ දරාගන්නේ නැවත නැවත කරන්නේ ඒ නිසා අදත් මේ අපි ඉදිරිපත් කරගත්ත ධර්ම කොටස මෙතුආක්ක සාකල්ලද්ද ධර්ම වලට තවත් උපකාරයක් ආදායක් වේවා අපි අත්දැකලා තියෙන අත්දැකීමට මේ කරුණ එකතු කර ගැනීමෙන් අපේ නැති වෙලා අඩු වෙලා තියෙන දේවල් භාවිත බහුලීකත නැත්නම් ආසේවන භාවන්ත බහුලීකතයට තව තවත් ශක්තිය ධෛර්ය බලය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නිවිද ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊගාව දවසට අපි මේ සංකේ සූත්‍රයේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියන දේ මතක් කරමින් සියලු දෙනාටම කෙරුවන් ශක්තිය මේ ධර්ම වායික්මන්ට සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමගින් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.